එයි අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙන්සුරාදාවක් ඉදිරිපත් කළා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා. අපි මේ සඳහා පැයකමාර විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව සීපත් කර ගැනීමෙන් ක්‍රමික ආරම්භයක් ලබාගෙන ඊට පස්සේ සංගීති සූත්‍රයේ පාලි පාඨයක් ඉදිරිපත් කරන අපි දවසේ මාතෘකා සපයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නැත්නම් යනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවට පෙළඹෙලා යනවා අපි අපේ භාවනා ජීවිතය අදාළ ප්‍රශ්න නැත්නම් කමඨාන් සුද්ධ කිරීම අදාළ ප්‍රශ්න එහෙම නැත්නම් මේ සංගීති සූත්‍රයෙන් ඉදිරිපත් කරන තේමාව අනුව අපේ සාකච්ඡාව පවත්වනවා සභාවේ අනුමැතිය අනුව. ඉතින් අපිත් එක්ක මෙල්බන් නගරේ පිටසත් කිස්පරෝ පිටසත් සම්බන්ධ වෙලා ඉන්නවා.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 යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. හිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයි ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමීන් උසුදුසු යාලුකම් සදා නොගත යුතුය. සාදා. සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදුතුන් වත්හොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයි ආරාමයේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් හඳ සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේපින කාතබ්බා ආම්සත්හාය ලෝලතායි යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාග බෝමලු හැමදෙමින්ද ගඳ දුම් මල් පහන් නැදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් තියෙන ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය.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 තීරණයට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වන්න රාජානෝ මුත්තාමණි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණේ මමු নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය අත්ථ කිලමතානුയോഗයට අයත් වන කාෂ්ඨවෘත දුෂ්කරාසන ආදී වර්ජනීය කොට ශරීර සෞඛ්‍යය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය බැහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් ප්‍රපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණසංතානයේ පැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය.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 යෝගාශ්‍රමය සියලු සේනාසයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් දිනමින් අකීකරුවන් ශිෂ්‍යයනට තුන්වැනි දක්වා අවවාද කොට වරදහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වර්ධෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරු නුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. ඒ ඉන්න වට ඉන්නේ. හොඳයි අපි මේ පළවෙනි අංකය સમાપ્ત කිරුවේ මම හිතන්නේ ඒක අපිට සාකච්ඡාවට ලක් කරන දෙයක් නෑ. අපි දැන් යනවා සංගීති සූත්‍රයේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් ඊගාවට අපේ ධර්ම සාකච්ඡාවට මොකද්ද දෙන පණිවිඩය කියලා දැන ගැනීමට සංගීත සූත්‍රය දානතර කරපදානට ඉදිරියට කතා කරන්න යන්නේ.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 එහි සියල්ලන් විසින්ම සමගිය යැගැයිය යුතු. එය තෙයාලම් දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර දහම්හු දෙදෙනෙක් කවර දහම්හු දෙදෙනෙක් දයත් නාමේද රූපේද අවිද්‍යාවද භවතෘෂ්ණාවද භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකයද අනෝත්ප්පයද හිරියද ඔත්ප්පයද දුර්වච බවද පාප මිත්‍රයන් නැති බවද සුවච බවද කල්යාණ මිත්‍රයන් නැති බවද ආපත්‍ති කුසලතාව තන් ඇතුලේ එවැද්දැනීමද ආපත්‍යුත්ථාන ආපත්‍යුත්ථාන කුසලතාවයද අවතින් නැගී සිටීම දන්නා නුවණද මේකද ඇත්තටම අපි ඔක්කොම දුකේ ගන්න යන්න බෑ. ඒ කියන්නේ අපි ඒකේ තියෙන පළවෙනි නාපංච නාපංච නාමංච රූපංච කියන එක ගත්තොත් මේ කුමාර පඤ්ඤා සෝපාක සාමනීරගේ සෝපාගෙන් බුදුජානක තහනකොට ද්වේ නාමකින් කියලා සෝපාක තමයි බුදුජානනාසිට කියන්නේ නාමංච රූපංච කියලා. ඒ නිසා අපි ඒක නාම රූප කියන කොටස විතරක් ගත්තොත් අපි මේ පසුගිය දවස්වල පල්ලෙහායි මෙහි කරපු ධර්මදේශනාවේදී භාවනා කරගෙන යනකොට නිකන් ඔක්කොගෙම සමස්තය වගේ විහේ නිකන් ක්‍රියාවලියක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ක්‍රියාවලිය මම කරගත්තේ නැත්තම් ඒක නාම රූප වෙන්නේ මම කරගත්ත ගමන් මේකට උනන්දුවක් හෝ අප්‍රියාවක් හෝ සලකුණු තැබීමක් හෝ හැඟුමක් පහර කරගත්ත ගමන් ඒ සංසිද්ධියේ නාම රූප වලට බෙදෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒකේ ගොජේ එහෙම තියෙනවා. ඒ නිසා අපි අපිට ගාය ආපු වෙලාවට තමයි මේ ගොජේ නාම රූපයක් බවට පත් කරගන්නේ. කරපු ගමන් ඒකට නමක් දෙනවා. ඒකට නමක්. එතකොට ඒකට කියනවා ඒකට අදාළ නම කියලා. එතකොට ඒ දෙන නම අනුව ඒක රූපයක්ද, සද්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද කියලා ඒ ඒ ගොජේ අවස්ථානුකූලව හැදලා දෙනවා. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරුත් හිතන්නේ මේ හදපු දෙයට නමක් දෙනවා කියන්නේ නම දෙන දේ අනුව ගොජේ හැදෙනවා. ඉතින් ඊට පස්සේ කතන්දර යනවා. ටිකකට කතන්දර යනවා. ඒ නිසා ඒක දිහා අද්වෛතයෙන් නැත්තම් අද්වෛත කියන වචනේ සාමාන්‍ය පාවිච්චි කරන්නේ ද්වේතාවකට වටන්න නැතුව දේශ බලා සිටීමෙන් තමයි අපි භ්‍රමචර්ය කෙලවර කරන්නේ. ඒක දිහා ඒකට නම් වනන් දෙන්නේ. නම දීපකමස් යේහි ආකාරයේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේ යම් ආකාරයක් යම් ලිංගයක් යන් ಉದ್ದೇಶයක් ඒකට නම්පට බැඳීමක් තියනවත් එක්කම ඒක අදාළ භාවයක් ඇති වෙනවා. අදාළ භාවයක් එනවත් එක්කම ඒකට නමක් දාන්න හිතෙනවා. එතකොට ඒකේ සටහන් ආකාර ගන්න හිතෙනවා. ගත්ත ගමන් ඒක අහ කියන්නේ ග්‍රේඩ් 10 දාගත්තා වෙනවා. ඉතින් මේක දිහා දාගන්න නැතුව තපස එහෙම නැත්නම් මේ ගොජේ නාම රූපයක් බාටපත් නොකර සිටීමේ හැකියාවක් මනුස්සයාට තියෙනවා. ඒක තමයි බුදුරජාණන් අපිට මේ සියල්ල ඉස්සෙල්ලා ගොජයක් වෙනකම් හැඳි ගෑ වෙනකම් භාවනා කරන්න කියලා. භාවනා කරලා ඔක ඇඟේ දාගන්න. ඔක ගා ගන්න එපා. ඔක කොමිට් වෙන්න එපා. ඔක මම කියන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කර ගන්න එපා. ඒක ඔය මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියලා තියෙනවා. ඒකත්තං සංඥා සංජානාති කියලා. මේ මේ කොජේ ඔක්කොම එකක් කියලා සංජානනය කරපු ගමන් සංඤිත් ඒකත්තං මඤ්ඤති ඒ බලන්න මඤ්ඤණ කරනවා කරනවා ඒකත්තතෝ මඤ්ඤති ඒකත්තාය මඤ්ඤති ඒකත්තම් මේති මඤ්ඤති මේ මේ ගොජය පිළිබඳ හිතන්න බලනවා ගොජේ ඉඳලා බාහිර ලෝකේ බලන්න පටන් අර ගන්නවා ගොජේ පාදස්ත කරගෙන සත්‍යමේ විභක්තියෙන් දාලා සාකච්ඡා කරනවා ඊට පස්සේ ගොජේ මම කරගන්නවා ඉතින් මේ අහක මේ මමේ කරගත්ත දේ විතර දුකේ තණ්හා කරපු දෙයකින් විතරයි දුක ඉන්නේ. එහෙම නැත්නම් ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේක තණ්හාවම නෙවෙයි ද්වේෂ කෙරුවත් පටලවා ගන්න. ඒක මේ භව තණ්හා වුණත් විභව තණ්හා වුණත් දෙකෙන් පටලයි. ඒක මේ පටලවා ගන්න නැතුව ඉන්න පුළුවන්ක තමයි අතේ පොල් පොල් කියලා ගාගෙන කොහොල අත ගන්නවා වගේ දේවල් අත ගන්න පරාමර්ශණය කරන්න එපා සමර්ශණය කරන්න. ලෝක විවහාරයක් මේක ලෝක පඤ්ඤාත්යක් මේක ලෝක සම්මුතියක් මේක ලෝක නිරුත්‍යක් කියලා දැනගෙන වැඩ කරනවා මිස මේ දෙන නම් වලට වග වෙන්න යන්න එපා. මේ දෙන නම් වලට දෙඩිමත දහරි වෙන්න එපා. මේකමයි සත්‍යය. අරක බොරු සියල්ල බොරු කියන්නේ යන්නේ නැතුව මේ වෙලාවෙ හිටියට නම දුන්නා. ඒ ඒ චිත්‍රපටයේ ඒ නාටකෙමේ ඌට ඒ නම දුන්නා. හැබැයි ඌ ඒ ඒ වේදිකාවට විතරයි ඒක වදා. ඒ නාටකමට විතරයි අදාළ. ආන්නේ ටික ඒ වාගේ තණ්හා කෙරුවත් උපාදාන කරන්නේ නැත්තම් ඒ දේ මම දීපු නම මේක මගේ මේක මගේ තාත්තගේ බුදුරේ ආදි වශයෙන් අර දැඩි මත දහට වෙච්චාම තමයි ඒ දෙයටත් අපිට කරදර නොකර ඉන්න බැරුව යනවා. නිකන් සාමාන්‍ය අසරක් පැවැත්වුවට ප්‍රශ්නයක් නැහැ. ඒකට අතකසා දාන්න පුළුවන් නේ. එතකොට කුහල අත ගන්න පොල් ටික ගාගෙනනේ හලන්න පුළුවන්. ඒකට තේරෙනවා අර කොහොල්ලට ඉස්සලා පොල් තෙල් ටික ගාගන්න කි වටනකම. එහෙම නැත්නම් කොහොල්ල වලට බෑ අපෙන් අතහැරෙන්න. එයා ඊට පස්සේ ඇල්ලගෙන ඉන්නවා. ඉතින් යාට බැලන වැඩක් නැහැ. මොකද අපි මේකට සංජානනය කරන සංජානන නොමඤ්ඤනා කරලා. ඉතින් සංජානනය නොකර සිටි තත්තර කියනවා නාම රූප තත්ත්වයට මූලික තත්ත්වය කියලා. සංජානනය කරපු ගමන් මඤ්ඤනා කරපු ගමන් ওই කැදැල්ලට නමක් දෙනවා. එතකොට ඒ කැදැල්ල දෙයක් බාටපත් වෙනවා. ඒකට ඥානানন্দ සාන්ති කියනවා යමක් දෙයක් බාටපත් කරගත්තොත් තමයි දුක එන්නේ කියලා. ඔය දන්නාඳුන යමක් කරලා තියන්නේ හිටියොත් මොනම දුකක් නැහැ. ඉතින් ඒකකොට අපිට නිකන් උන වාගෙන කුයි කුයි ගන්නවා වගේ. මදි වාගේ. අඩුවක් තේරෙනවා. ඉතින් ඊට පස්සේ නමක් දාන්න. නමක් දාපු ගමන් ඊට පස්සේ එයාට කරන්න දෙයක් නැහැ. එයා ඇවිල්ලා අපිට හේතු වෙනවා. ඒ නිසා මේ නාමකරණය කරන්නේ නැතුව සංජානනයේ සංජානනයේ මට්ටමින් නැත කරන එක තමයි දිත්තේ දිට්ඨ මට්ටම් කියන්නේ. සුතේ සුත මට්ටම්. ඒක කාලකාරාම සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරන ඔබට ওই පේන ටික ගොජේ කියලා ගන්න. ඒ සම්තතිය කියලා උයිට එහයින් ඕකේ මොකක්වත්ම නැහැ. ඕක ගැන හිතන්න යන්නත් එපා. ඔය දිත්තම් මඤ්ඤති අදිත්තම් මඤ්ඤති දිත්තරම් මඤ්ඤති දිත්තම් වේති මඤ්ඤති. ඔය දකපුදී උයිට එහා ගැඹුරක් තියෙනවා කියලා හිතන්න එපා. නොදකින් කියලා හිතන්නත් එපා. මමයි දැක්කේ කියලා හිතන්නත් එපා. දැක්ක ඉච්චරයි. කියන්න දරපා. ඉතින් ඒක අපිට හිතෙන්නේ මෙච්චර වටිනා දෙයකට හෝ මෙච්චර නොවටිනා දෙයකට අපි කොහොමද මේ නන්නා දුන්න විදියට ඉන්නේ. බීටි එලියට වේනා ගායනා වගේ ඉන්නේ කොහොමද කියලා අපි සමාජ යුතුයකම් වගකීම් මුලිය දාගන්න. ඇත්ත තමයි ඉතින් ගල් දොර ඉන්නකොට අමුදොරවන් රකින්න කරන්න ඕනේ. නමුත් බුදුන් කියන කාලයකට පොඩ්ඩක් පැත්තකට වෙලා අභිනිෂ්ක්‍මණය කරලා එහෙම නොකර ඉන්න බලපන්. මේ නාටකයේ ඇඳුම් ගලවලා. මෙයා සාමාන්‍ය මිනිසෙක් වෙන්න බලපන්. බලමු කොච්චර ජොලි ඉන්න පුළුවන්ද කියලා මේ අන්දන ඇඳිල්ල නිසා. ඉතින් මේ මේ සංජානනයේට නැත්තම් මේ මඤ්ඤණා කිරීමට අඳිනවා කියලා තමයි අපි යුනිවර්සිටි භාෂාවෙන් කියන්නේ. ඌ ඇඳලා ඉන්නේ කාල. ඌ ඇඳලා ඉන්නේ කියලා කිව්වනම් ඉතින් ඌේ ගන්න දෙයක් නැහැ. ඒකට අර මේ යටියන්තරදී විදුරන් මට කියනවා අපිට කවුද ඉස්තරලාම අඳන්නේ අම්මයි තාත්තා. ඒ අඳපු ඇඳිල්ල තමයි මේ තාම අරගෙන යන්නේ. මොකද උන්දලත් ඇඳලා. ඊට පස්සේ උන්දලා අපට අඳිනවා. ඊට පස්සේ ගුරුවරු ටික අඳනවා. ඊට පස්සේ හාමුදුරුවෝ ටික අඳනවා. ඉතින් අඳුවට පස්සේ අඳගත්ත දේ අරගෙන බඳගත්ත බෙරේ ගහගෙන යනවා මිසක් මේ ඇඳුන් නැතුව අපි ඉපදුනේ කියලා හිතන්නත් තමයි දැන්. පල්ලෙත් මං කිව්වා ඉදාර මුදලාලි කෙනෙක් බඩලු මුදලාලි කෙනෙක් වැසිකිළියට ගිහිල්ලා. අර අර මේ ඇඳුම් ඔක්කොම ගල්ලා තුවාය අපට්ලවගෙන ගියේ. ඇහුල කපක පයින්නකොට තුවාය කඩන්න වැටුවා. බුදුව බැනගල් බුදු අම්මේ දැකපු කල් කිව්වලු. මොකද උඹ බඩ නේද යට බඩ පේන්නේ නැහැ නේද? කණ්ඩාඩි දැක්කට පස්සේ අම්මෝ දැකපු කල් කියලා. ඒකේ තමන්ගේ යථා ස්වරූපේ දැක්කනම් සිද්දකඩ වැටෙනට ලැජ්ජාවක් නෙවෙයි ඇතිුනේ කාලයකට පස්සේ දැක්කේ. ඒ වගේ අපේ යථා ස්වරූපේ දක්න හරීම අහිංසකයි. අපේ යථා ස්වරූපේ හරීම නිර්හංකාරයි. අපේ යථා ස්වරූපේ හරීම මනුස්සයි. මේ ඇන්දේ නැත්තම් ඒ නිසා බුද්ධ ඥානසේ ගලවනවා මෙවුවා. ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කරන්නේ. ගලවලා කියනවා මිනිස්සෙක් කියලා. අහිංසක වෙයල්ලා. මේ බුද්ධ ඥානසේ රජ කුලේ ඉපදිලා සියල්ලම ලැබලා මම මිනිස්සෙක් කියලා කිව්වා. පයින් ඇවිද්දා. ගාගෙන කෑවා. ඕන කෙනෙක් ඇවිල්ලා කතා කරුවොත් නෑ අපොයින්ට්මන්ට් දාලා හිටවරෙන් කියන්නේ ඒ වෙලාවේ කියන බැන්නම් ඉවරයි. ඉතින් ඊතරම් මනුස්සකමක් ඇති කරපු දුන්නේ කියන මේ ඇයි ඇඳලා ඉන්නේ? අඳිනකොටම එන අන්දේකට තමයි නාම රූප කියන්නේ. අඳිනකොටම අන්දේකක් එනවා. ඊට පස්සේ ඒක අංගට හැදෙන කෙනෙක් වගේ නෑ නෑ නෑ විදිනවා. අර එන නාම රූප දෙකට. නාම රූප දෙක එන්නේ ඉස්සෙල්ලා ගොත්තින තත්‍ර ගොජේ කියලා කියතයි. කුජේට යනකම් භාවනා කරන්න. භාවනා කරලා මූල කර්මස්ථානයක් තියෙනවා, සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, ඉරියව්වක් පේනවා, ඔක්කොම තියෙනවා. ඔය දිහා බලාගෙන දෙකේ නෑ වාගේ වුණේ නෑ වාගේ හිටියොත් ඒ නාම රූප මට්ටමට එන්නේ ඉස්සෙල්ල ස්වභාවයේ ඒක ප්‍රාග් කලල මූල අවස්ථාව කියනවා. ඒක නික්ලේශ. ඒක කිසියම් කෙලසීමක් නැහැ. කෙලසීමේ එන්නේ මේක නාම රූප වෙච්ච තැනින් තමයි. එතන මේක අඳුනාගත්ත අනික් දේවල් වලින් අයින් කරලා මේ චිත්තක්ෂණය මේ පේන ස්වභාවයේ මේ ආකාරය මේ ධර්ම අඳුනාගත්ත ගමන් ඉතින් ඒක ඇවිල්ලා අපි වහලා ගන්නවා. ඒක මේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා කියනවා. තමන් විසින්ම වඩලනද ඒ ප්‍රපංචයන්ගේ තමන් විසින්ම වඩලනද කතන්දර ගීතිල්ලෙන් තමන් වැහිලා යනවා. ඊට පස්සේ යාට තේරෙන්නේ කෝකද දැකපු ඇත්ත කෝකද ගොතපු කතාව කියලා. ගොතපු කතාව බොහොම ලොකුයි. ඒ ඒකේ පටලයිත්තහම අඹ කාලේ පැටලිච්ච හිවලෙක් වගේ අවුල් පාස දිගාර ගන්න බැරි වෙනවා. ඇසුරු කරන්න මේක 10 ගුණයකින් වැඩි කරලා දෙනවා. Tamante එන පිස්සුව තමන්ගේ මතිමතාන්තර ඔක්කොම ඇසුරෙන් තමයි තමන් ඇසුරු කරන අය මේක පිළිතර පොහොර දාන හැත් බඳිනවා කියලා කියන්නේ. ටිකින් ටිකට බැඳලා පස්සේ මේ ආකාර ගැලවෙන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න ඕන ඇසුරෙන් අයින් කරන්න. කිසිම කෙනෙක්ගේ ඇසුරක් එපා. తాවකාලිකව පොඩ්ඩක් ඔහු උදකලා කරවා. කායික විවේකේ ඊටසේ චිත්ත විවේකේ දෙන්න. හිතන දේ, කෙරෙන දේ මිස කරන්න එපා මොනවාක්වත්. කෙරෙන දේ බලන්න. ඊට පස්සේ බලන්න උපදි විවේකයේදී මේ මතුවෙන දේ කතන්දර ගොතන්න එපා. මේ මතුවෙන දේ අඳුර ගන්න එපා. මම කියා ගන්න නැතුව. ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. ඒක සම්පූර්ණ ප්‍රතිසම්පන්නයි. මට පුළුවන් මේක දිහා බලාගෙන යමක් කරගන්න නැතුව ඉන්න. නැත්නම් යමක් දෙයක් කිංචනයක් පාඩපත් කරගන්න. එතකොට ඒ දෙයට නාම රූප නැහැ. ඒතර මතකයක් හිටින්නේ නැහැ. මොනවා වුණාද කියලා දන්නවා. හැබැයි මොනවා දුන්නේ කියලා දන්නේ නැහැ. මොනවද වුණා? හැබැයි මතක තියාගන්න තරම් දෙයක් නැහැ. ලේබල් කරලා නැහැ. ඉතින් අන්තිමට ඇත්ත කරලා බලනකොට අන්ධකාරය ලියලා තියෙනවා ගොඩක් අපි. පෑනේ තිබිලා නැහැ තින්ත. කොලේ අරන බලනකොට මුකුත් නැහැ. තින්ත නැති පෑනකින් ලියලා තියෙනවා. ඒක නිසා මේ වටිනා දහසක් එළියට එනකොට නැත්තම් කාටද හොඳටම කුණුවරපේ මැල ලියප එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පෑනේ තින්ත දිවිලා නැහැ. අන්නේ මට්ටමට ගත්තොත් ඒක මේ මරණ මොහොතේදී කොහොමදත් වෙනවා. ඒක මරණ බයක් වෙන්නේ නැතුව ඉදින්දා ජීවිතේ අපි මේ ගත කරාට ජීවිතේ අපි ගියේ පාරක හුලඟක්වත් නැත්තන්ට යන්න හදා ගන්න පුළුවන් වුණොත් චකුණන්තේව ආකාශේ පද පදන් නැති ආහසේ ආකාශේ සකුණතාලම් පදන් පස්සේ පදන් නැති දුරන් ආයත් කියනවා ආකාශේ සකුණතාන පදන් නැති දුරන්නේ අන්න ඒ වගේ යන්න කියලා කියනවා එනිසා මොහොතක් මොහොතේ නැවක් ගියාට පහර හිටින්නේ වැඩක් කෙරුවට පස්සේ ගඳ තියන්න එපා. බෝඩ් ගහන්න එපා. ඉල්ලන්න එපා මේ සවල්තන අසෝලා විසින් අසෝලාට පිටිස කරන්න ලදී කක්කා. කක්කා මේ ත්‍රිපිටක පොතක කොහොමවත් බුදුහාමුදුර අසං කළා තියෙනවද කියලා බලන්න මම විශ්ි දේශනා කරන්න ලදී කිසි කෙනෙක් ගන්න එපා. <laughs> මොකක්ද? ලෝකේ තියෙන උත්තම පොත. බුදුන්සේ අයිතිය පවර ගන්න නැහැ. හිමිකම් ලැබෙරිලත් නැහැ. ඊට පල්ලෙහාලියට ඕන කුණු හරක් පොතක බලන්න හිමිකම් ලැබෙරියද? උපුටා ගැනීම තහනම්. ගන්න එපා. ඒ පොතට නැහැ. ඒ පොතල තියෙන ආංශික දෙයක්. මේක නෑ. 100ට 100ක්ම තියෙනවා. මාත් පොත් 60කට වැඩි වෙන හැම එකම ඌ ධම්මජීව කියලා අසං කරලා තියෙනවා. ඊතරම් <laughs> තුච්චයි, ඊතරම් පහත්, ඊතරම් ලාමකයි. මේ අල්ලගත්තනම් කක්කා. නාම රූප වලටපත් වුණා නම් කක්කා. ආකාදේ සකුන්තාන පදං නැති දුරන්නය. ඒක අල්ලන්න බෑ ගියාට පස්සේ පක්ෂය යනකොට හොඳටම පේනවා. ගියාට පස්සේ ගාලක ට්‍රේස් කරන්න බෑ. මොකද මේ හීට් මිසයිල් එක කරන්නේ ප්ලේන් එක ගියාට පස්සේ ප්ලේන් එක නිකුත් කරන උණුසුම් වාත ධාරාව තමයි ඉව කර කර යන්නේ. ඒ අනුව මිසයිල් එක ඇරියට පස්සේ උණුසුම අනුව යන්නේ. ගිහිල්ලා ප්ලේන් එක ගියේ පාර දිගේ යනවා. ගිහිල්ලා ජෙට් එකට වදිනකම්ම ගෙනියනවා. අර උණුසුමින් යන්නේ. පක්ෂියාගේ එහෙමත් ගඳක් හිටින්නේ. උරුලා වගේ පාර ගිය පාර දිගට ගඳයි. අපේ පෘතුගීසි කාර්යාල අන්දේශික රටවල් අල්ලන්න සූර්යා පාපාරි පැතිරි ගන්දස්තරි පැතිරි ගන්දස්තරි කියලා අපේ දසල සින්දුව කියනවා. පැතිරි විනෝද මිහිරේ කියලා කියන්නේ මේ සින්දුවේ අපි කියන්නේ අපේ ව්‍යාපාරයේ පැතිරේ ගන්ධස්ථාරේ. අද සිංහලයා නැත්තම් අපේ මිනිස්සයා ගිය හැම තැනම ලකුණු කර කර යන්නේ. කක්ක කරලා තියෙන්නේ. කක්ක කරලා තියෙන්නේ. අවුරුදු 25ක් ලොකු සාන්ත මේක වැඩ හිටියා. කිසි කෙනෙක් හම්බුනේ නැහැ. කිසි කෙනෙකුට කතා කරෙත් නැහැ. නැති වුණාට පස්සේ බුදුසන්න පත්‍රේ ෆොටෝ එකක් දැම්මා. ශාන්සිකේ දේහය මෙතන දවස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ගල්දුවේ තියෙනවා. ඊට පස්සේ බැනලා තිබුණා ඒක චිත්ත ගුණ හරවෙන් තොපි ඉන්නකම් හංගන්නලා මැරුණට පස්සේ දැන් අපිට මිනියට ගෞරව කරන්න කියන්නේ. ওই වගේ ස්වාමීන් වහන්සේලා හිටියට වැඩිය හොඳයි රාහත් කියන්නේ කයි ලොකු අමුතුරු. අපි පැත්තෙන් බලන කෙනා ගුණ වසහාගෙන ජීවත් වීම අවුරුදු 25ක නොමරණ ඉතිහාසය. අපි කරන වැඩේ නෙවෙයි. අපි දැන් කරන්නේ මේක නිකම් ප්‍රසිද්ධ කරන්න හදනවා. හිතේකට කක්කයි. එතකොට නාම රූප. ඔය කියේ ස්වභාවයෙන් යන්න අරින්න ඒක හරි පුසුමයි. ඒ ඒ වැඩේ හරි පුසුමයි. සංස්ථාවේ කිසිම කෙනෙකුට කවමදාකවත් කිසිම වටිනාකමක් තිබුණේ නැහැ ලොකු සංසිඳනකම්. අපවත් වෙනකම් බලන්න හිටියා. ඊට පස්සේ මේ එක එකන අල්ලන්න උඩ දාන්න පටන් ගන්නවා. මොකද ලොකු සංසිඳ ඉන්නකම් උඩ දෙබිලි වෙයි. එක හාමුදුරු කෙනෙක් අවුරුදු 60ට උපන් දින උත්සවයක් තිබ්බේ. ඒ උත්සවයට ගියේ එකෙකුට පස් පා ගන්න දුන්නේ නැහැ නිසන්නානේ. යන්න පිංගමට අප වෙන්න එපා. මොනවද මේ කරන්නේ? මොනවද මේ නටන්න නැටිල්ල? ඉපදුනා කියලා බර්ත්ඩේ පාටි දාන්න තියෙන මේ කනගාටු වෙන්න තියෙන දෙයන්නේ ලෝකේ. ඉපදුනා කියලා මොනවද පාටි දාන්න? මේ මේ ආම්බගේ ෂේප් එක. මම ආම්බු මංගට වන්දනට යනට ඇවිල්ලා ලොකු සංසාර වන්දනා කරනවා. අවසරයි ස්වාමී මොකද මේ නම? අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාසවල් තැන පිංකමක් තියෙනවා. යන්න කියලා. හොඳයි. මේ මේ අසවලාගේ වන්දිනෝ සෙලුවාම හොඳයි. දිහාට ගමන්නේ අපව ඉන්න ඕනේ නෑ. මම අර පඩිපිල නකිනකොට මට ඇහුණා මාට හිතුණා යාට ගමන්නේ අපව ඉන්න එපා. මේ ඔය මූඩ් එකේ මේ කරන්න බෑ මේ වැඩේ. බලයන් ආයෙත් එපා. පිහිර දම්ලා ඉන්නවගෙන කියන්නේ තෙල් ගාලා අත ගාලා කියන්නේ. ඉන්කමට ගියාට ගමන්නේ අපව ඉන්න එපා. ඉතින් ඒකකොට අපිට පේන්නේ නිකන් සාසනයක් නෑ නිකන් කිසි හොදරකමක් නෑ මොකද්ද කතාවක්. මුත් ආකාශයේ කුරුල්ල ගියා වගේ ලකුණක් තියන්නවා. එහෙම කරනවා නම් අපිට තේරේ නාම රූප කියලා ඉතුරු වෙනවා නම් යමක් කෙලස් වෙනවා. අපි දැනට හඳුනා ගැනීමක් කරනවා. මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා මේ ගන්ධස්තරේ තමයි. ඉතින් ඒකට ගෙවන්න ආපහු සංසාරට එන්න ඕනේ. කරන්න වැඩක් කාටවත් නොදැනේ. ශීල ගුණ වඩන්න ಗುಣවසාගෙන ජීවත් වෙන්න. සීල ගුණ වඩන්න ගුණවසාගෙන ජීවත් වෙන ඒකට නාම රූප බාටපත් වෙන්නේ. ඒක නැත්නම් මේ द्वේතාවයට වැටෙන්නේ. ඒක උනා ගියා කිසිම ඉතිහාස පොතක සඳහන් නැහැ. ඉතින් හරියට ඉතින් පශ්චාත්තාප වෙන අපරාධේ ඒ වටිනා ඉතිහාසය ලියලා තිබ්බනම් හොඳයි කියලා. එහෙම ලියන්න උත්සාහ කරන්නේ කවදාකවත් නාම රූප තේරුම් ගන්න හදන කෙනෙක් නෙවෙයි. එයාට ඕනලා තියෙන්නේ මේ ශාසනය පවත්තන්න මේ අනම්මනම් පවත්තන්න යන මනුස්සයා අන්ධකාරය අතින් අතට මල්වට්ටිය පාස් කරනවා වගේ මිස මේ මල්වට්ටිය තියෙන්නේ මොකද්ද කියලා බලන්න යට ඕන ගමන් නැහැ. අතින් අතට පොලිමේ එකන මම පාස් කරනවා. ඒක තමයි අද අපේ සිංහල බුද්ධ ආගම වෙලා තියෙන්නේ. ඒක අල්ලගෙන කතන්දර ගොතන. ඒක අල්ලන කෙලස් වඩන. ඒක අල්ලගෙන ජාතිවාදී ඇති කරනවා. ඒක අල්ලගෙන මූලධර්මවාදී ඇති කරගෙන කද්දාකත් ලෝකෙ නැති විදිහට බුද්ධ ආගමට තරම් නොවෙනවා. මේ ඇති වෙලා තියෙන්නේ මේ පුංචි වැඩේ. මොකෙන්ද මේ නාම රූප වලට බෙදා දැක්වීමෙන්. ඒක නිසා නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන මේ සිද්ධිය තේරෙන්න බෑයි කියලා කියනවා පෘථග්ජන භූමියේ ඉඳගෙන. යම් දවසක තේරුම් ගත්තා නම් ඒ අනිවාර්යයෙන්ම ශේක භූමියට යනවා. ඒක තමයි මේ මහා නිදාන සූත්‍රයේදී බුද්ධ ජනසේ දේශනා කරන විපස්සී සර්වඥාන්සේ උත්තර තමයි භාවනා කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම තේරෙනවලු. ඉතින් ඊට පස්සේ පච්චුදාවත්තන්ති කියලා කියනවා. රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පොළාපයින්වලු. යන්නේ නැතිලු. ඒකම කල්පනා කරගෙනකොට යම් තැනක නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන දෙක තේරුණා නම් එදා බුදු වුණා. ඊට පස්සේ ආය පෘථග්ජන භූමියේ ඉන්න බෑ. ඒ තරම්ම මේ මේක සියුම් කාරණාවක්. ඒකට කිට්ටු කරලා තමයි අද ක්වොන්ටම් ෆිසික්ස් වල මේ දවස්වල යන රිසර්ච් එක යන්නේ යමක් අඳුනාගත්ත ගමන් ඒක කෙලසීමටපත් වෙනවා. අඳුනා ගන්න නැතුව ඉන්න තාක්කල් ඒක හරියට පිවිතුරුයි. ඒක හරිය නිර්මලයි. ඒක හරියම නික්ලේශී. ඒක කාට ශාන්තියගෙන දෙන සුළුයි. අඳුනා ගන්නවා කියනත් එකම මම කියා ගැනීමක් වෙනවා. ඒ නිසා අඳුනා ගන්නත් එපා මම කියා ගන්නත් එපා. අපි බයිලා කියනකොට කියන්නේ මල්ලි මෙව ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගෙන ඉන්නවා. බුදුරජාණන් කියන්නේ මේවා ලස්සන බණ මල්ලි මේවා අල්ලගන්න එපා. මේවා මගේ කියන්න එපා. මමවත් කියන්නේ. මමත් ගුරු තන්හි තාසල කරනවා. අද ඉන්න කට්ටිය මේ බණ මගේ මේ බණ මම කියන්න ආවා. ඉතින් එයාගේ ගෝලියෝ ටික තුල ඌ ඌ ඌ ඒ හාමුදුරුවෝ තමයි ඒක හොයාගත්තේ කියලා ඒ හාමුදුරන්ට මේ නෝබෙල් ප්‍රයිස් දෙන්න හදන. නෝබෙල් නේ බෙල් එක තියෙන ප්‍රශ්නයි ෆයිල් මේ ටැග් එක දෙන්න ඕනේ. මොකද මේ ගෝසාවට. මේ කරන ගෝසාවට මේ මොකක් ගැනද මේ කතා කරන්නේ. දැන් මේකේ බයිලයි බණයි අතර වෙනසක් තියෙනවා. ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගෙන ඉන්න. ඉතින් එම්එස් නෑලු කියන්නේ. ජෙන්ස් කියන්නේ මේ ලස්සන බන මල්ලි අල්ලන්න එපා. මගේ කියා ගන්න එපා 33000 කරන්ඩ් එක මමවත් ඇල්ලුවේ නෑ. මමත් බොහොම පරිස්සම් වෙලා ෂේප් වුණා. අවුරුදු 45ක් ඉඳලා උඹලා ඉති අල්ලා යන්න එපා. ධර්මයත් අතාරින්න වෙනවා. ඒ නිසා ඒකෙන් නාම රූප හදන්න එපා. මේ තරංග ගහන්න යන්න එපා. ප්‍රපංච කරන්න යන්න එපා. අතන්දර ගොතන්න එපා. මේ කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. ගෙත්තම් පන්නම් වැඩ කරන්න යන්න එපා. මම වැඩක් කරගෙන මගෙන් වැඩක්ගෙන නැතෙත් නමක් තව මොකද්ද කියලා මහලිකංගේ සින්දුවක් තියෙන්නේ. රටේ නමක් ලැබුවා. මගෙන් වැඩක් ගනින් වැඩක් ගනින් අඳුර ගන්න එන්න එපා මාත් එක්ක. අඳුර ගත්ත ගමන් ওই නාම රූප ભેදෙට යන. ඉතින් අපි ඒක හොඳයි කියලා මට හිතෙනවා. අද දවසේ අපේ ධර්ම සාකච්ඡාවට කතා පාබතං කියලා මේකට කියන්නේ මාත්‍රකා මූලයක්. සපේනවා. ඉතින් මං ඉල්ලා හිටිනවා. රැස්ලා ඉන්න අයටත් මෙල්බන් වල ඉන්න අයටත් මම මේ ඉදිරිපත් කරපුවා තමයි සංගීත සූත්‍රයේ පෙන්නපු මේ නාම රූප කියන දෙක මත හෝ එහෙම නැත්නම් වෙලාවට පිළිසට ගැලපෙන සුදුසු මාතෘකාවක් ප්‍රශ්නක් තියෙනවා නම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. පරමාර්ථ වශයෙන් යම් තැනක විස්තර කරනවා නාම රූප කියලා. ඒ කාරණාව මෙතන කතා කරන්නේ නැත්නම් ඒක ඒක කොහොමද නාම රූප කියන එක විස්තර වෙන්නේ? නාම රූප පරිච්ඡේද ඥානය වශයෙන්. නෑ නාම කියන්නේ මොනවද රූප කියන්නේ මොනවද කියලා. නාම කියන්නේ සිත කියන්නේ නෑ රූපේ කියලා කියන හතරමා ධාතුන් සහ ඒ වගේ උපදාන රූපද උපාදා රූප. නාම කියලා කියනවා පංච පස්ස පංචමික ධර්ම. ඒ පස්ස පංචමක ධර්ම පිළිබඳව නාම කොට තමයි කිය අමාරු රූප වලත් 29කට කඩලා පෙන්වනවා අටුවාචාරින් වහන්සේ. සර්වචාන්සේ පෙන්ලා තියෙන්නේ හතර මහා ධාතුෙන්ද උපාදාහ රූපය කියලා. ඒ හතර මහා ධාතය ඒකේ විවිධ හේවණලි. අටුවාචාන් වහන්සේට ඒක මදි නිසා ඒක 29කට කඩලා පෙන්වනවා. කරලා 29 ලයිස්තු ආන්තික ලයිස්තුක් පෙන්නනවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් දාපුවා. 28 රූප. 28 රූප. ඊට පස්සේ ඒ ටික දන්නේ නැත්නම් අපි ධර්මය දන්නේ නැහැ. බුදුරජාණන්සේ එහෙම සීමාවක් කරන්නේ නැහැ. නාම රූප රූප උපා පටවියාපෝ තේජෝ වායෝ සමහර තැනක ආකාශ කියලා බුදුන් සඳහන් කරනවා පංච මේ කියන්නේ ඡේ ධාතුරෝ යම් පුරිසෝ කියන තැනක රාහුල හාමුදුරන් කියනවා අජ්ජත් පටවි ධාතු වඩ බහිද්ධා පටවි ධාතු පටවි ධාතු රේවේසා රාහුල ඇතුලේ පටවි ධාතු පිටපටවි ධාතු පටවි ධාතු පමණයි ඇතුලේ පිට කියලා වදන්නේ ඊළඟ ආකාශ ධාතු විඥාන ධාතු කියලා එතකොට නාම රූප වෙන් කරන්නේ රූප කොටාස පහයි නාම කොටාස එකයි පංචස්කන්ධය දාන කොට රූප කොටාස හතරයි නෑ නාම කොටාස එකයි රූප කොටාස එකයි නාම කොටාස හතරයි මේ විදිහට හර්වඥාන්සේ පුද්ගලයාගේ හැටියට වෙනස් කරලා තියෙනවා මොකද අභිධර්මයේ සහ අටුවාවට යනකොට ඒක රාමු කරනවා. රූප විශයටයි. නාම වලට දීලා තියෙන්නේ පස වේදනා සංඥා චේතනා මනස්කාර. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නාම පෙන්වන්නට බෑන්නේ සංඥා චේතනා භස්ස වේදනා සංඥා චේතනා භස්ස මනස්කාර. එයිසා ස්පර්ශයේ ඉස්සලා වේදනාව තියලා තියෙනවා. ඉතින් ඒකෙදී අලි විශාල ප්‍රශ්නයක් මේ මේ විජේලා දෙන්න එහෙ ඉන්න කාලේ මගෙන් ওই ප්‍රශ්නේ අහුව අවුරුදු 8 6කට විතර ඉස්සෙල්ලා. ස්වාමීන් වහන්සේ මේමයි මේ යම් තැනක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචමක ධර්ම පෙන්නනවා ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ අටුවාවේ නමුත් සාරිපුත්‍ර සාංශයෙන් පෙන්නනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන්නේ පස්ස පස්සට දාලා කියලා ඥාන දාමුදු විහිළු කරනවා ඉතින් මේ වගේ අර බුදුහාමුදුරුවෝ විවිධාකාරයෙන් පෙන්වන්න හදන දේ එහෙම නැත්නම් යාගේ පුද්ගලයා හැටි පෙන්වන්න හදන දේ අටුවාවේ රාම කරන්න හදනවා. ඊට පස්සේ ඒක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න හදනවා. ඒක බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ, හරිපුත්හාමුදුරුවෝ දන්නේ නැහැ, අටුවාචාර්ය මහන්සේ විතරයි දන්නේ. එයා කියනවා මේ පිළිවෙලට තිබෙනත වැරදි. ලිව්වොත් ලකුණු කපනවා. බුදුහාමුදුරුවෝ මේ භාගයට ආව නම් පේන. ඒ බුදුරජාණන්සේ වෙන එකක් ලියන්නේ නැත්නම් උන්වහන්සේට පේනවා මේකට ඕන දමක් දාන්න පුළුවන්. මේ අහ කියන කුණු කන්දලයක් රාමු කරන්න හදලා මං කියන්නේ අටුවා මහ සාල දැනුම් සම්භාරයක්. ඒක දැනගෙන පාවිච්චි කරන්න වික බෝධි ලස්සනට පාවිච්චි කරන්න. ඥාන රාමස්වාමීන් වහන්සේ ප්‍රයෝජන තාක්කල් පාවිච්චි කරලා හැබැයි උඩ වැඳගෙන යන්න එපා. ඊය ගමන් අටුවාචාර්යන්ගේ මෝඩකම් වලට අපි වන්දි කරන්න ඕනේ. ඒ නිසා මේ නාම ධර්ම රූප ධර්ම වෙන් කරනකොට යම් ප්‍රමාණයකට සර්වඥාන්සේ වගේ කියනවා. ඒකෙත් නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි කියන්නේ. වැඩිහිට පස්සේ රූප නාම පරිච්ඡේදෙත් බහින්නේ. ඉතින් චූල සත්‍යක සූත්‍රය අටුවාවේ අහනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වට භාවනා කරන රූපෙන් එපයි පටන් අරගන්න. රූපේ පරිච්ඡේද කළා නාම පරිච්ඡේද කරන්නේ. ඉතින් කියනකොට එහෙම උනාට කරනකොට මෙහෙම තමයි. චක්කුංච පරිච්ඡ රූපේච සෝතන්ත පරිච්ඡ ඝානාච කියලා පටන් ගන්නතර කායේච පරිච්ඡ පොට්ටබ්බේච නේ භාවනා පටන් කරගන්නේ. කියන හැම තැනකම චක්‍රූත චක්‍රෝත ගහන ජීවා කාය මන. ඔය කාය කියන දනම පටන් අරගන්න. ඔය රංජන එක දවසක් කියනවා ඌට මතක නැහැ ඌ කිව්වයි කියලා. මම හරි ලකුණ ලියනකොට පල්ලෙහාට ඉර ගෙනල්ලානේ උඩට ගහන්නේ. කියංගෝ. හරි ලකුණ ලියන්නේ හරි ලකුණ මොකද ඇත්තට මෙහෙම ඉරක් කියන්නේ හරි ලකුණ. වැරදි කියන්නේ කපන එක. මත පුරුදුලා තියෙන හැරලගෙන පල්ලෙහාට ඇවිල්ලා හරිලා කොල් ලියනකොට මෙහෙම ඉස්සලා පල්ලෙහාට ඇවිල්ලානේ ගහන්නේ මොකද අර කෙලින් මීර ගැහුවට කවුරුත් හරිලගෙන ගණන් ගන්නෑ නැහැ හරිලගෙන පටන් ගත්තේ ඉස්සලා මෙහෙම කෙලින් ගැහුවොත් හරි ඒ ඉර කැපුවොත් වැරදි දැන් කෙලින් ඉරක් ගහන්නේ නැහැ දැන් හරිලගෙන මෙහෙම කරලා ගහන්නේ ඒ නිසා කියන්න ඕන දෙ නෙවෙයි දැන් අපි සංකේතයට අරන් තියෙන්නේ යකේ ඒ නාම රූප පිළිබඳව එහෙම නැත්නම් ඒ අටුවාව දෙන්න හදන මේ ඔක්කොම රාමු කරලා ස්ථිර කරලා ඒ කියන්නේ තියරිටිකල් මැක්සිමම් යන්න හදන විතර තකතිරකමක් බුද්ධහගමේ. මෙච්චර අනිත්‍ය ධර්මයක් තියදී මේ නිත්‍ය දායකට දාගෙන මේ අහිංසක චරිත අහිංසක අදහස් අහිංසක මොළ කාබාසිනියා කරන එක ගැන. සෝරි තමයි කියන්නේ තියෙන්නේ හොඳ නැති කම්පැනි කට්ටියනේ අපි කාට බනින්ද? අපි කට්ටිය ඕකනේ තලප්පාවට බැඳගෙන ඉන්නේ. මම දන්නවා කියලා හිතාගෙන තලප්පාවනේ අන්තට්ටුවක් දාන්න ඕනේ. ලස්සන මේ බුදුරජාණන් වහන්සේ වෙනස් වීමට ඉඩ තියලා දේශනා කරපු මේ දේ රාමු කරන්න හදන විතරක සාහසික අපරාධයක් සහ ගහන අපරාධයක් තවත් නැහැ. ඒක හේතුනේ බාහිරින් අපිට ගහන්න හදනකොට අපිට රූපයක් ආරූඪ කරගන්න පුළුවන්. එක එක නිකාය කැටි කැටි මහායාන යනකොට අපි මෙහෙමයි කියලා අපි කොටුවක් ගහගත්ත අපි සීමාව දැන් අපි සීමාවට අපි සීමා වෙලා ඉන්නේ. අපි දැන් මේ Nissan වන්නේ වාජිට කොටුවක් ගැහුවයි කියන්නේ තන කියනවායි කියලා. අපිත් කොටු වෙනවා. කෙනෙක් එන තැනින්මනේ අපිටත් යන්න වෙන්නේ ඊට පස්සේ හැමතැනම එළියට යන තියෙන අවස්ථාව පිනති කරගන්න. සරුවචනන්සට එහෙම කරදරයක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මේ බුද්ධ ධර්ම රකින්න බාරගත්ත කට්ටියට මේක රාමු කරන්න හදන. රාමු කරනකොට නාම රූප වල සැකිල්ල වෙන් කරනකොට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවිතේ මම දැකපු එකම කෙනා තාම පණ ඇද ඇද ජීවත් වෙන කටුකුරුන්දේ තමයි. කටුකුරුන්දේ සාංශල විතරයි මේක තේරිලා ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කරා මැරෙන්න ඉස්සෙල්ලා මේක කියන්නේ. ඊට පස්සේ කියලා මං ගුටි කනවා ස්වාමීන් වහන්සේ. ඒ තරම්ම මේකේ ඉන්න කට්ටිය නටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලෙක්චර් පෝස්ට් එකක් ඉල්ලනවා. ඊට පස්සේ කිව්වලු සාතික පෙන්නන්නේ. විශ්වවිද්‍යාලේ කරලා තියෙනවා. පාලි ඉගෙන ගත්තේ මම තනියම කළේ එහෙනම් තාම. පාලි සම්මත කමිටු ඉගෙනගෙන සාතිකයක් පෙන්වන්නේ නැත්තම් දෙන්න බෑ. අද පාලි උගන්වන්න පුළුවන් ඒ ඉන්ටර්වයු බෝඩ් එකේ ඉන්න මිනිසුන්ට. ඊයේ නෑ. තේරුකාණන් චන්දවිල සාංශ ඔක්කොම භාවනා කරලා ලංකාවට ආවට පස්සේ ත්‍රිපිටක මණ්ඩලය හැදුවා. තේරුකාණන් සාංශ ගත්තේ නැහැ. අන්තිමට මට මතක නැහැ එක පොතක් දුන්නා පරිවර්තනය කරලා ලියන්න කියලා. ඔක්කොම අධිකාරියට පවරගෙන තියෙන ඒගොල්ලෝ සාහිතික දීගෙන ඒගොල්ලෝ මණ්ඩල හදාගෙන ඒගොල්ලෝ තමයි සාහිතික දෙන්නේ අනිකායට. ඒකට අහුවෙන්නේ නැති එක ලොකු පිනක්. ඒ මණ්ඩල වල පාස් වෙන්නේ නැති එක මම දන්නේ නැතුව බුරුමින්ද ලැබිලා මං කිව්වා මේ ගල්ලුවට ගිහිල්ලා ත්‍රිපිටක විභාගෙට ලියන්නද කියලා. කටුකුරුන් දෙයින් ඇහුවේ. කටුකුරුන් අහක බලාගත්තා. අහක බලන්නේ ඇහුවා ආයුත උගන්නන කට්ටිය කවුරු කියලාද හිතන්නේ කියලා. එක්කෙකුට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම බිකු බෝධිගෙන් ඇහුවා. බිකු බෝධි කිව්වා භාවනා කරන්න එතකොට ත්‍රිපිටකේ තේරෙන්නේ. මොකද බිකු බෝධියෙන් අහන්න හේතුව බිකු බෝධි මම බුරුමෙන්දලා එනකොට පෙරදින විශ්වවිද්‍යාලයට ස්කෝලර්ෂිප් එකක් දීලා තිබ්බා මේ PhD එකට. මට ලොකු ඕනකමක් තිබුණා PhD එකක් ගන්න. ඉතින් බිකු බෝධි මම එනකොට 21 කුටි මම ඉතින් ගිහිල්ලා ගත්තල බොහොම කූල් කතාවක් දාලා මම ඒවා මට බැද්ද මේ ස්කෝලර්ෂිප් එක ගන්න මට බුරුම ඉතිහාසය හදාරන්න ඕනේ කියලා. අනිත් පළාත කියන්නේ අපි ස්කෝලර්ෂිප් එක දුන්නා අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ආයුතු මේ වගේ තැනක් හම්බ වෙලා. කිසිම තැනකින් ඉගෙන ගන්න යන්න එපා භාවනා කරන්න කියලා. ඥානරාම ස්වාමීන් වහන්සේ ඔය නමට තේරෙන දේ ගන්න. බුරුම ගියාට පස්සේ මම මේ වගේ සෙනසක තියලා අරුණ වැන්න පාවුක් සයිඩ් පණ්ඩිත ස්වාමීන් කියලා මේ ධම්මජීව හම්සොත් විවේචනය කරන ස්වාමීන් සටුවා ඒ අපේ ලංකාවේ මේ මොකද්ද මේ විසුද්ධි මාර්ගේ ලිව්වයි කියලා අපි ආඩම්බර වෙන්න ඕනේ. සයිඩ් එක ඇටිරි කරනකොට ධම්මජීව හම්බ බාර ගන්නෙත් නැහැ නේ. කිව්වා. මේ සයිඩ් එක මොකද ධම්මජීව? මොකද සමහර ඒවා මට තේරෙනවා. මං ගන්නවා. තේරෙන්නේ නැතිව ගන්නෑ. ඒක හරි. ඒකට අර්ථපත් ඉවරයි. මරක් කොටුන්නක් පැලඳුනා වගේ මට තේරෙන හරිය ගන්නවා. තේරෙන්නේ නැත්නම් පොත පිටිම ගන්න ඕ ආටුවචාන් වාසේ බාර ගන්න මට එimhe කිසිම බැදිවක් නැහැ. ඒ නිසා මම විවෘතයි මම ගොඩාක් මහායාන පොත් කියවනවා. මම ගොඩාක් කතෝලික පොත් කියවනවා. ගොඩාක් Hindu පොත් කියවනවා. මුස්ලිම් පොත් කියවනවා. මට කවුරක්වත් විරුද්ධ වෙන්න විදියක් නැහැ. මගේ පුස්තකාලේ ගිහිල්ලා බලන්න අහවල් කුණු හරපේ නැහැ කියලා නැහැ. මුලින්ම මට අටුවාචාන් වහන්සේ කියන මේකෙන් පිට මොකුත් කියන්න එපා. නිදර්ශන ගන්න එපා. මුස්ලිම් පොත්වල කියලා තියෙනවා මුස්ලිම් පොත්වලින් පිට මොකක් කියන්න බෑ. ඒක දෙයියෝ තරහ වෙනවා කියලා. මම මුස්ලිම් නෙවෙයි මම මේ පොතේ කියවට ඉපයි කියලා දෙයියෝ තරහ වෙන්නේ නැහැ. මගේ අටුවාචාන් වහන්සේ කියන්නේ මෙන්න නාම මෙන්න රූප කියලා. ඒක එක ආකල්පයක් හෝ විකල්පයක් පමණයි. නැත්නම් ඒකට සීමා කරගන්න නම් මම හිතනවා ඒක බුද්ධ ආගමට හෝ බුදුහාමරණ කරන ලොකු නිග්‍රහයක්. මේ අනිත්‍ය ධර්මයට කරන ලොකු නිග්‍රහය. ඒක ගන්න එක විකල්පයක් විදිහට අරගෙන අනිකුත් අය විස්තර කළ දෙනවනේ. විශේෂයෙන්ම කියවන්නේ ඒ තායිලන්තයේ හිටපු බුද්ධ තත්හමතුන්ගේ පොත ඒ වගේම ඥානදීප ඥානවීර නැහැ. අවුද බුන්දලීටි ආම්දු සීදීනසගත්තේ ඒ ක්ලියරින් ද පාත් පොතේ තියෙන ඥාන වීර ස්වාමීන් වහන්සේ කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ ඒ ශාන්චල සාමාන්‍යයෙන් පිටකම් කරපු අය. බාරගන්නේ. අනිත් එක WS කරනවා මහත්තයා PhD ගතට පස්සේ. PhD ගන්න ඉස්සල පොත අමු මැට්ටා. PhD ගතට පස්සේ බේරදින විශ්වවිද්‍යාලයේ දුන්න අවුරුදු 20ක් විතර පුපුරන්න දුන්නා. කේන්ජයිතික තමයි හිටපු ප්‍රොෆෙසර් නැති වෙන්න දුන්නා. කේන්ද්‍රයේ හොඳම ශිෂ්‍යයා දෙනවා මේ මම මේ සැර කියාට පස්සේ ගෙනවා භික්ෂුගේ උරුමය කියලා පොතක් තියෙනවා ගෙනාවක් කියවලා බලන්න. ඒක පැයයි කතා කරන්නේ මාත්‍රක 65ක් කතා කරනවා. 65ට PhD 65ක් දෙන්න වටිනවා. භික්ෂුවක් කියන්නේ කවුද? උඹලා මේ සිංහ පොතකයෝ මොකාටවත් යට වෙන්න එපා. බුදුහාමර ඇති කරව මේ සිංහ සමාජයේ ඔය ආරයට මෙහාට ආරයේ දේශපාලන කතාවලට යට වෙන්න එපා. මේක මේ බිම්මලක් උඩට එනකොට පොළොව පලාගෙන ඉන්න වගේ වරෙක්. එයා ගිහියා. එයා ගිහියා භික්ෂුවට දෙනවා. ඒ නිසා අටුවාව හරිය අපිට සේවක මට්ටමින් වැඩ ගන්න හරි ෂෝක් සම්ප්‍රදායත් හොඳයි. නමුත් ඒක ස්වාමිත්වයෙන් තියාගන්න බෑ. තියාගත්ත ගමන් අපි අර එදිනදා භාවනා කරනට අස්පනා අපිට පේන දේලත් අර කොහෙද ඉන්න අටුවාචාර්ය වහන්සේ නමක් ඇවිල්ලා අර්ථකථන දෙන්න හදනවා. කවදාකවත් භාවනා කරලා නැහැ ඒගොල්ලෝ. මොකටද? අපිට දැව නොමිලියම් වෙන උපදේශය හොඳයි. තිබිච්චාවයි. හැබැයි ඔකොළු දාගන්න එපා. පටව ගන්න එපා. ඒ නිසා ඒකට ඉඩ තියාගන්න. භාවනා කරනකොට භාවනා කරනකොට දැනීම සුතමේ ඥාන, චින්තාමේ ඥාන, සාකච්ඡාමේ ඥාන තියාගන්න මිසක් මේමයි මේමයි සත්‍ය සෙස්ස බුරුයි ඉදමේව සත්‍යම්මෝකමඤ්ඤං කියොත් ඉතින් මේ මනුස්සයා පිළියම් කරන්න බෑ කියලා කියනවා. උදව් උපකාර කරන ඒ සමේ මාත්‍රකාව කොහොමනක්වත් කියලා නිම කරන්න බෑ. ඒක තේරුම් ගත්තනම් පෘථග්ජන භූමියේ ඉන්න බෑ කියලා කියනවා. නාම රූප පරිච්ඡේදය කියන එක නැත්නම් නාම රූප කියන එක තේරුම් ගත්තනම් විඥානපච්චය නාම රූප වෙන්නේ කොහොමද කියලා එයාට ආය පුත්‍ජන භූමිය කැප නැහැ. එයායිකෝ සුතවාරිය ශාවක වෙනවා නැත්නම් කල්යාණ පුත්‍ජනෙක් බාටපත් වෙනවා. ඒකට කවුරුත් කැමති නැහැ. කට්ටියට ඕනේ මේ මම දැනගත්ත දේ මම මට මේ බහුසුත භාවය ලබා ගන්න අයියා වෙන්න. අක්කා වෙන්න. ඉතින් ඒකට ධර්මයේ යාට කඩුව ගිල ගත්තා වගේ. මෝල් ගහක් ගිල ගත්තා වගේ නෝ ඇරෙන්න පෙරලෙන්න බැරුව යනවා. නිසා ධර්මයේ ගණ්ඩ ඒකල විවෘත වෙන්න මම දන්නේ. මේ යනවා මට ගොඩාක් තව ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මේක යෝජනාවක් පමණයි. ස්ථිර වෙලා නැහැ තාම. ස්වභාවේ සාකච්ඡාවේ තියෙනවා කියන මට්ටම ගත්තොත් ධර්මය හරි වටිනවා. ජනමෝ රූපං කියන කොට ජනනා සිදුවේ නිසා නාම ධර්ම පහළ වෙනවා ඉන්සලත් එකක් මනසෙන් මේ නාම ධර්ම සීකල රූපලත් එකක් යනකොට දෙකක් කරගෙන ඒක එක පළුවයි කියන එක තමයි ඒක හර්ෂියුම් ඥානানন্দ ස්වාමීන් මතක් කරනවා එතකොට ඔය ආයසුතුම් කියන නාම රූප දෙකේ විඥානයේ වැටෙන්නේ කොයි පැත්තද නාම පැත්තට නමුත් ඒ ශාන්ති කියනවා විඥානයේ බවන නාම රූපේ විඥානයක් නැහැ කියලා තියෙන්න බෑ ඒතර විඥානයේ තමයි නාම රූප වලට ප්‍රත්‍ය වෙන්නේ විඥානයේ විසින් මවනවනේ නාම රූපය. ඒක නිකන් හුදු ප්‍රපංචයක් විතරයි. ඒකට විඥානයක් නැහැ. ඒක හරියට කණ්ණාඩියෙන් බලන රූපෙක hina වෙනවා කතා කරනවා. ඒ පණ නැහැ. ඒ නිසා අපි දන්නවනේ මේ ප්‍රකෘති තාත්වික පිළිමිබුවක් මේ තියෙන නිසා නාම රූපයෙන් ලැබෙන විඥානයේ තුල විඥානේ නැති බව කියලා දෙන්න උත්සාහ කරනවා දර්ශන විද්‍යාව. ඒත් හොන්දටම දන්න දර්ශන විද්‍යාව. බටහිර දර්ශන විද්‍යාව කියන්නේ විඥානේ මවන විඥානේ නාම තුල විඥානේ තියෙනවා කියන ඒක ලස්සනට විස්තර වෙනවා විඥානයේ මවා ගන්න පිළිබිඹුව ඒ පිළිබිඹුව තියෙන කණ්ණාඩි තියෙන පොළාපයින් එක තියෙන නැත්තම් රිෆ්ලෙක්ට් කරනවා කියලා කියන්නේ ප්‍රතිවීක්ෂ කරන්න පුළුවන් ආදාස ගතිය. ඒ නිසා යහ පැත්තේ පේන පිළිඹුවේ මම ඉන්නවා කියලා හිතන එක තමයි තකතිරුකම කියන්නේ. අවිද්‍යාව කියන්නේ. මගේ පිළිඹුවක් මේ. වතුරේ බිල බලනකොට නාසිසස් හිතුවේ දෙවඟලක් කියලා. ඉතින් යා බොහොම සාදරෙන් වැළඳ ගන්නවා. එනකන් යන යන වෙලාව වතුර කැළඹුණා. ඉතින් මිනිස්සයි අතහරින්න නැතුව දඟලලා දඟලලා දඟලලා එයා දැක්කේ ඇතුලේ ලස්සන දේවගණක් ඉන්නවා. කදාකත් ඒ ග්‍රීක තරුණයා මේ කණ්ණාඩියක් දැකලා නැහැ. පිළිමිබුව දැකලත් නැහැ. ඉතින් එයා වැළඳ ගන්න ගිහිල්ලා ඒ වතුරෙන් වැටලා මැරුණා. ඒ ඒ මැරිච්ච වැටිච්ච ඉමට තොටට නාසිසස් තොට කියලා නමක් ආවා. එතන ඇතුල්ච්ච පැලේට මල් පැලේට නාසිසස් කියලා නම දැම්මා. තමන්ගේම පිළිඹුවට ප්‍රේම කරන්න ගිහිල්ලා මැරෙනවා. ඉතින් අපිත් කරන්න දැන් දැන් මේ ආශුතු මං ඇසුරු කරන්න හදනවනම් මගේ පිළිඹුව මෙයාගේ ඇසුර තුල මැවි පේනවනම් වැඩෙනවනම් මම මෙයාට ප්‍රේම කරනවා. මෙයා කණ්ණාඩියක් වෙන්නේ මට. නමුත් මං කණ්ණාඩිය බදා ගන්න. එහා පැත්තේ තියෙන මෙයා තුලින් මවල් පෙන්වන්න හදන මගේ පිළිඹුව තියෙන මගේ කීර්තිනාමය ඒක තුල විඥාණය නැති බව මට තේරෙන්නේ නැහැ. මට මගේ තියෙන විඥාණයට වැඩිය මෙයාගේ අසුර තුලින් ජන ජන ජනප්‍රිය භාවය හරහා එන විඥාණයට අපි පුදුම ප්‍රේම කරනවා කිව්වොත් අපි නොකානොබි හම්බ කරනවා. රට රාජ්‍ය අතහැරලා වෙනතන් වලට යනවා. මේ මමත් එක්ක ඉන්නවට වැඩිය මෙයා මේ ජනයා විසින් මටමවල දෙන්න හදන පිළිඹුවට මැරෙන්න නටනවා. ඒක තුල ඇත්තටම මමෙක් නෑ. ඒගොල්ලෝ විසින් මාගෙන් අර කාර්ය කරන තුරු කරන රැවටිල්ලක් විතරයි මේකේ තියෙන කියලා දන්නවනම් ප්‍රශ්නයක් නෑ ඒක සූස්තියක් තියෙන. ඒ සූස්තිය කියන්නේ ඩෝපමයින් කියලා ඉන්ජ එන්සයිමයක් හැදෙන ඔළුවේ. ඒක හරියට නව අලුත් දෙයක් ටැග්ගක් ලැබෙනකොට ලාභයක් ලැබෙනකොට ඩෝපමයින් හම්බ වෙනවා. ඒ ඩෝපමයින් මේ එන්සයිමය ඇඩික්ෂන් එකක්. ඒ කියන්නේ ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා. වැඩි උනේ නැත්තම් එයාට ජීවිතේ කම්මැලි වෙනවා. ඉතින් ඊට පස්සේ එයා ඒක වැඩි කරගන්න භාවනා කරනවා අසීමිත භාවනාවකට යනවා. කල්ලි හම්බ කරනවා අසීමිත හම්බ කරන්නේ. කුඩු ගහනවා සීමිත කුඩු ගහනවා. ඥාන පස්සේ යනවා අසීමිත ඥාන පස්සේ යනවා. ජනප්‍රිය වෙනවා ඉතින් ඒක ඇත්තම අහිංසක දෙයක්. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක අර ඩෝපමයින් එන්සයිම් එකෙන් එන්නේ. එන්සයිම් එක මමට එන්නේ මේ මම මෙතන ඉන්නකොට එන්නේ ඒක කාට හරි හැප්පිලා ඒකින් එන පිළිඹුවත් එක තමයි ඔය ඩෝපමයින් එක වැවෙන්නේ. ඒ නිසා මුලාවක් තියෙනවා ඒකේ. ඒකේ මායාවක් තියෙනවා. ඒකේ මේ වංචනික ගතියක් තියෙනවා. මේ මම ජනප්‍රිය වෙලා ජනප්‍රිය ජනයා විසින් මට දෙන්න හදන මට කීර්ති නාමයක් තියෙනවනේ. මම ඒකට ගරු කරනවා මටත් වඩා. ඒ සම වෙලාවට වැසිකිලියන්නේ. වෙලාවට මුත්‍රා කරන්නේ. ජනයාගේ අවශ්‍යතාවයන් සඳහා සදී පැහැදී ඉන්නවා. අන්තිමට ජනයාත් නැති වෙනවා, ඕකත් නැති වෙනවා. Tamanට වෙලාවට වැසිකිලි වැසිකිලි නොයාම නිසා විශාල ලෙඩ රෝග දාගයක් ඇවිල්ලා. වැල්ලට කොට ඇදලා දාපු කොට වැල්කොට ගැඩවිල්ලක් වගේ මැරලා යනවා. අපි දන්නවනම් මේ ප්‍රകෘතියට හෝ ප්‍රේමයක් එන්නේ නැහැ. ප්‍රകൃතියේ පිළිබිඹුවට මේ හොල්මන එන්නේ. ඉතින් මන් දන්නේ ඒක මං අහුවෙනවා මේවා කියන්න ගිහිල්ලා. ඒ ගතිය ධර්මකාන්තාවන්ගේ වැඩි කියලා කියනවා. ඒකට ජීවත් වෙන්නේ අනුන් ගෑස් වල. ධර්ම පිරිසලත් වැඩි. පිරිඹක්සේ මේ අනුන්ගේ ඇස්වල ජීවත් වෙනවා හොඳයි කියනවනම් මට එන කීචනාවටදී හොඳයි කියන කෙනාට මම ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒ නිසා ජනමාධ්‍ය දන්නවා දෙල්ලම. <laughs> ජනමාධ්‍ය දන බුම්බණ්ඩ යනවා දන මිනිස්සු වට්ටන්න ඒගොල්ලෝ කියන පුළුවන් නම් වරෙල අපිත් එක්ක අපි ඇවිල්ලා විශාල දැවැන්තියෝ බූවල්ලෝ අපි ඔක්කොම අල්ලලා තියෙන්නේ අපි දන්නවා මිනිහෙක් හදන හැටි තා නසන හැටි බුදුසසු කියනවා සබ්බ ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතියි ඒ කාගෙටද අපි පුම්බන්න පුළුවන් කාටක්වත් බෑ පුම්බන්න මොකද අපි ජීවත් වෙන්නේ මේ මේ මෙහා කියන දේ නාහනවා කියන එක නෙවෙයි තියෙන්නේ හැබැයි ඒක විඥානයේ විසින් මවන ලද නාම රූපේ ඒක විඥානේ නෑනේ පිළිඹිඹුවේ නැහැ කියන එක. ගේකුරුල ඇවිල්ලා දිලිසෙන් දෙයට කොටන්නේ. රිලව ගිහිල්ලා කණ්ණාඩි අල්ලා ගන්නට අන්නේ. නාසිසස් ගිහිල්ලා වතුර බදා ගන්න හදන්නේ. ඒ වගේ තමයි මේ ජනය අපිට පිරිසුදු අපිට ජනප්‍රිය භාවය ලබා දෙන ජනතාව අපිට පුදුම ඩෝපමයින් එන්සයිම් එකක් දෙනවා. එදාට අපි අලුත් වෙනවා. ඉතින් ඩෝපමයින් එන්සයිම් එක වැඩි කර ගැනීම සඳහා හිත ෂට වැඩ පිළිවෙල ගොඩක් ගෙනියනවා. හොඳ වැඩ පිළිවෙලත් වෙනවා. කියන්නේ ඇතුළට යම්මිජ කියන කයින් එන වේදනාවට සැපක් කියලා හිතාගත්ත මිනිහෙක් හිතන්න බුදුහාමුදුරු කියන්නේ ඒකනේ. කයින් කයින් එන දර්ථයට සැපක් කරගන්න කියනවා. ඒකට ඒක ඩෝපමයින් වෙනවා. ඒතර මාත් එක්ක මම ඉන්න තාක්කල් ජොලිය. මගේ ඉරියව්වේ ඉන්න තාක්කල් සැපවස් ඉන්න තාක්කල් ජොලියක් වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරු කියනවා ලද්දාමු දහනි බුද්ධි බුද්ධමාන. නොමිලේ ලැබෙන සැපයක් කියන්නේ. ඒකට ආයේ කාටවත් ගෙවන්න ඕනේ නැහැ, කැමරා ඕනේ නැහැ, රිෆ්ලෙක්ෂන් නැහැ, ලද්දාමු දහ. නොමිලේ ලැබෙන ඒ නිසා ඒක අමිල සැප. ඒක බුදුරජාණන්සේගේ විශේෂ නිෂ්පාදනය. මේ පයට ප්‍රේම කරපන්, ප්‍රේම කරපන් කියලා කියන්නේ ඇති හැටිය දැකපන්. ඒකෙන් එන දුකටත් සැපයක්. දුකටත් ප්‍රේම කරපන්. දරතේටත් පරිලාහයටත් කයින් එන පුංචි පුංචි හැම දෙයකම ප්‍රමෝදයක් කරගන්න කියලා. සති සම්පජඤ්ඤයක් කරගන්න කියලා. එතකොට අර විඥානයේ විසින් නාම රූප මවනවා කියුවට මවන ලද නාම රූපේ විඥානේ නැහැ කියන එක පිළිගන්න ගොඩාක් කල් ගියා. මට තාමත් ඒක හොඳටම ප්‍රත්‍යක්ෂත් නැහැ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක කල්පනා මාත්‍යගේ පොතේ ටිකක් තියෙනවා. කල්පනා මාත්‍ය විස්තර කරන්න හදනවා ෆිලොසොෆිකලි. ඥානানন্দ සාංශ කෙලින්ම කියනවා නාම රූපේ විසින් මාන විඥානේ තමයි වෙන්නේ. විඥානේ විසින් මාන නාම රූපේ තියෙන නාමේ විඥානේ නැහැ. ඒක නිකන් මේ පිළිඹුවක්. නැත්තම් අපි පිජල් කස්තු වගේ හතර දිනක් හදාගෙන රාජ්‍ය කරන්නේ. කෝක මැරුවත ඇත්තද මැරුණාද දැද්ද කියන්න බෑ. පිජල් කස්තු වගේ හතර දිනේ දාගෙන ඒකට ඔක්කොම පිජල් කස්තු සීම හදලා තියෙනවා. අද ඉතින් ඔක්කොම ලයවන රාජ්‍ය නායකත්ව සැලසුම් වලට උත්සව වලට. කොයි එක්කනද පිජල් කස්තු කියලා හොයන්න බෑ. යනකොට හතර දින එකට යන්නේ. පිටිචිනේකට කාට වෙඩි කියන්නේද? පිටිලා ඇත්තටම පිටව ගච්ඡ මැරුණත් කට්ටිය කියන නෑ මැරුන්නේ නෑ. ප්‍රභාකරන් මැරුන්නේ නැහැ කියලා ප්‍රභාකරන් මේ වීඩියෝ එක බලන මරණව පෙන්වන බලන වීඩියෝ එකක් හදලා පිටත් කරා. ප්‍රභාකරන් මරලා පෙන්වන වීඩියෝ ක්ලිප් එක රට උද්දාමයට පත්තලා ඒක ප්‍රභාකරන් වීඩියෝ එකත් බලන ඉන්නවා මම මැරිලා නැහැ. මේ ප්‍රභාකරන් වගේ එකෙක් මැරිලා තියෙන කියලා. ජේසුස් වහන්සේ මැරිලා නැහැ. ජේසුස් වහන්සේ උත්ථානය වුණයි කියලා පචයක් කියලා ත්‍රිපිටකයට ගියා. හිට්ලර් මැරිලා නැහැ. උඩ මිනිහෙකුට අරන බලනකොට හිට්ලර්ගේ DNA නෙවෙයි man machine කොයිද ගියේ දැන්ට ඒ නාසි මේ අමුදාය වැඩ කරපු මේ කැන්දිවනි ලෝක යුද්ධේ මේ වැඩ කරපු ඒ ඊශ්‍රායල් කාරෝ මරුවනේ තීමාවක් නැතුව මරුවනේ උන් ටික තමයි දැන් ඇමරිකාවට උපදෙස් දෙන්නේ උන් කියන තුන්වෙනි සැරේටත් අපි මෝඩ වෙයි කියලා හිතනවාද කියලා දෙවෙනි ලෝක යුද්ධදී අපි මොඩ වුණා යට වුණා. අපි ඉගෙන ගත්ත යමක් එතන. ඒක තමයි දැන් ඇමරිකාට ගිහිලා තියලා කිසිම කෙනෙකුට යලි උර්සාන දෙන්නේ ඉස්රායල් කේන්දරයට ඇමරිකාව yes sir කියන සලූට් එක ගවුනියා. ඒ නිසා අපිට මේ හිතුවට අපි මේ විඥානය කරන මායාව විඥානය කරන මේ පිළිබිඹුව ඒක අපි කාලා හිටියට ඇත්ත කියලා ඒක බොරුව. ඒකේ විඥානේ නැහැ කියන එක තමයි ෆිලොසොෆිකලි නැත්නම් දාර්ශනිකව කියලා දෙන්න පුළුවන්. ඒකේ සියලු අංගපසංගිය යුක්තයි. හැබැයි හරියට මේ හෙලෝග්‍රැෆික් රූප තියෙන. හෙලෝග්‍රැෆික් රූප තියෙන ඒ රූපේ ත්‍රිමාණයි. හැබැයි මැදින් අත දාන්න පුළුවන්. පසල් වල කියන එකට යනකොට ඒ රවම ගහලා එනකොට කෙල්ලෙක් ඉස්සරහින් ඉඳන් කතා කරගෙන ඉන්නේ. ඊගාට යන්න තියෙන මෙතෙන්ද කියලා. බලනකොට එතන එළියක් තියෙන. මිනිහෙක් කෙල්ලෙක් නෑ කෙල්ල කතා කරනවා. මේ එළියට එනකොටම කෙල්ල හිටගෙන කතා කරනවා. අත දැම්මා කුරුල්ලෝ ඉන්නවා ත්‍රිමාණයි. මට ඕනේ සතිපාසලට ඒක හදලා පෙන්නන්න මේ කොහොද මේ මේ මේ දෘෂ්ටි මායා කියන එක. ඒක තියෙන්නේ මේ ඕස්ට්‍රේලියා නෑ නිව්සීලන්ඩ් වල පසල් වල කියලා අන්තිම ඈත පළාතක තියෙන නගරයක්. අදලා තියෙන අක්කර පහක් විතර ඉඩම ඒක ඇතුළේ ගියාම මනෝ විකාර කරලා පෙන්නනවා. ඔක්කොම භෞතික විද්‍යාව විනෝදේ කියලා පොතක් ඇති මං ගෙනෙන්නම් කොහොම හරි ඒක හොයාගන්න ඕනේ. ඒකේ තියෙන ඔක්කොම හදලා පෙන්නලා තියෙනවා. මෙහෙම ගියාම පිටි මේ අයින්ස්ටයින් ඉන්නවා. බැලුව බැලුව ඇති hina වෙනවා. මට මිනිහාගේ රූපේ නෙවෙයි කියන්නේ මිනිහාගේ මූණ ඇතුළට කාව් කරලා තියෙන්නේ. ඇතුළට අර බුදු පිළිම තියෙන අර ඇතුළට. ඉතින් ඒක දිහා බලනකොට මද තෙරේසා ඉන්නවා. hina වෙනවා. එක එක හොඳ කොයි මෙහෙම බලවත් එයා අතන hina වෙනවා. මෙතෙන් ගිහලා බලවත් hina වෙනවා. මොකද ඒක තියෙන මේ ඉස්සරහට ප්‍රොජෙක්ෂන් යන්නේ පස්සට. අයින්ස්ටයින් ඉන්නවා. මාරු සෙල්ලම් ටිකක් තියෙනවා. මට ඔක්කොම බලන්න බැරිනවා මම ටිකක් බැලුවා. ඉතින් ඒකට ගියාට පස්සේ වෙනවා බලන දේ ඇත්තේ නැහැ, තියෙන දේ පේන්නේ නැහැ. පේන දේ තියෙන්නේ නැහැ. තියෙන දේ පේන්නේ. ඒකට වෙනවා මේ විඥානය හදාගත්තොත් තියෙනවා කියලා තියෙනවා කියලා තමයි ගන්නෙ. හැබැයි මම මේ දෘෂ්ටි මායාවෙන් දෘෂ්ටි පැවැත්මෙන් විඥානය රවට්ටනවා. ඒක දැන් ප්‍රසිද්ධයි මේ මේ මේ වගේ නිසා වෙයි. කම්පියුටර්ස් නිසා. ඉතින් ඒකටම හදපු ලෝකයක් තියෙනවා පසල් වර්ල්ඩ් මායා ලෝකේ. ඊට පස්සේ මේකේ හරිම හරිම හරිම සිම්පල් වැඩේ. ඊට පස්සේ මොකක් නෑ වහ කණ්ඩ හිතෙනවා. සෙනඟ පවුල් පිටින් යනවා. හැම එකම කනවා. මුගමේ මේ රෙස්ටුරන්ට් එකේ තියෙනවා මේ මොනවද වැඩි කියන්නේ මේ ඉතින් ලංකාවේ තිබිලා තියෙන මගුල් පරක්කෝ කියලා එකක්. මගුල් මෙතර කෑම කන්න පරක්කු වුණොත් එහෙම පෙරේකාවක් දෙනවා විසඳන්න. අර මිනිස්සු වලිගේ හපාගෙන ඉතින් අර කර කර ඉන්නකොට විජාට කෑම වේලා අයියෝ දන්සලට දාම් බැරි වුණානේ ප්‍රේලිකා විශ්ත ගන්න කියලා කෑම ටික දෙනවා. يعني මගුල් පරක්කෝ කියලා ලස්සන කැටෝලින් හදන දෙල්ලමක් තියෙනවා. ඉව්වා පුරෝලා. ඒ හරිම ලස්සනයි මේ පොඩි ළමයිට හරි ලේසිව උගන්වන්න. මොකද පොඩි උන් හරි ලස්සනට අල්ලනවා ඉතින්. ඒ තේක බොනකම් මේසෙ උඩ තියලා තියෙන අය වගේ මඟුල් පරක්කු මේ එක එක ජිග්සෝ පසල්ස් හරි අසලා තිනවා විශාල කොට නැගිලි. ඒකට ගියාම පේනවා මනස කියන්නේ කොච්චර විහිළුවක්ද. තියෙන දේ පේන්නේ පේන දේ තියෙන්නේ. ඉතින් හැබැයි භෞතික විද්‍යාව යන්නේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන පද නෙමෙයිනේ. මේ අතගා අතගාල බැලුවට වඩා බලන දේ වඩා ප්‍රත්‍යක්ෂයි කියලා නේ කියන්නේ. ඒකත් පචයි. ඒකත් මනස විඥානයේ විසින් මවන ලද නාම රූපයක් වෙන්න පුළුවන්. ඉතින් මුද්‍රජානන්සේ දහසක් රූප එක සැරේ මවනවා. එක රූප දහසක් එකක් වෙනවා කියනකොට චක්වාල හඳුරෝනේ චුල්ල පන්තක හඳුරෝ. යාරමංජ පණ්ඩිකාරය ගිහලා කියනවා චුල්ලපන්තක හඳුරට එන්න කියන්නේ කියලා. එයාගේ අයියා රහතන් වහන්සේ මල්ලි වේලවලා චූරල්ල ඵලයන් කියලා. උන්වහන්සේ මිනිහට පොඩි ලණුවක් දීලා යනවා දානෙට. එනවා මේ චුල්ලු බන්දක නෑනේ දාන්නට. ඒසොල් කියනවා ඉතින් ඔක්කොම දන්න චුල්ලු බන්දක දැන් සිවුරල්ලා ගිහිල්ලා කියලා. බුදුහාමුදුරුවෝ සිවුරල්ලා නෑ උරහත් කළා. පයින්ට කාරෙක් කෙනා තව විනාඩි 20ක් විතර තියෙනවා බලලෙන් ගියාට බලන්න හැම ගහක් කැඩම චුල්ල බන්දක හඳුනනවා. අනුමසෙල කියන 1000ක් විතර හඳුනනවා එකමයි. ওই බුදුහාමුදුරුවෝ කියන එක නමයි. අර ඉර්ධියක්ම ඊට පස්සේ කියන එක්කෙනෙක්ගේ සිවුරෙන් අල්ලන්න කියන. එතකොට අනිත් ඔක්කොම නැති වෙනවා කියන. එයා අඬ ගන්න ඉන්නේ කියනවා දාන්න. හතන් වාසේ. අත අල්ලුව එක්කන විතරයි ඇත්ත. අනිත ඔක්කොම ඒ වෙනුවට ඒ මවන රූපේ හැටියට යාට පේන්න සකස් කරනවා. එක එකව ඉඳගෙන දහසක් වශයෙන් මවන්නේ. ඊළඟ ඔන්න අල්ල කැමැති එක නෑ අතින් අල්ලන්න කියන අල්ලපුවාම අනිත ඔක්කොම නැති වෙලා යයි තුරු වෙනවා. ඒ ඒව දැන් නිකන් හරියට වචනේ හරියට පාවිච්චි කරන බැරි විද්‍යානුකූල කරලා පෙන්වන්න පුළුවන්. පින්නන පස්සේ වෙන බුදුන් වහන්සේ මේක අවුරුදු 2600 ඉස්ලා කරලා රහත් කරවන්න තරම් කමටහනකුත් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ මායාකාරයෙන්ද මායාව පෙන්නලා පුස්ත බිඳලා පෙන්නලා තියෙනවා. ඒ චේද්‍යත බෞද්ධ කොච්චරක් මම අදහනවා. බෞද්ධ වෙලා කොච්චර අදහනවද? ඒ මොකද මේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන එක දන්නට වැඩිය පේන දේ අදහන. පයියන්න බෑ බෑ කියන. වෙන මොනවා කියන්නේ? පේන දේ අදහන නැතුව පේන්නේ නැතුව අදහන්න කියම වැරදිනේ. ඔය පේන දේ මනස විසින් මවන ලද්දක්. ඒකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. එනතන යෝගාචාර කියලා. What you see that you are. ඔබ දකින්නේ ඔබට දකින්න ඕනේ දේ. Wherever you go there you are. ඔබ යන යන තැන ඔබ උඹේ මතිමතාන්තර ටික තමයි ඔබ ඇරයි යන්නේ. ඒක තමයි ඔබ බලන්නේ. ඉතින් ඒක ආවට පස්සේ පේනවා අපි කොච්චර මායා කරගත්ත ලෝකෙද ඉන්නේ. ඒක ඒක නැති කරන් තියෙන එකම දේ තමයි මම දැන් මෙතන කියලා ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයේ හැකිතාක් හිතපත් ගන්න. ඒතර පේනවා බාහිරේ තියෙන මායාව මායාව ඊට අඩු වෙන්න ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒ සම්බුද්ධයන්සේ නාම රූප පිළිබඳව මේ මායාකාරී ස්වරූපේ වෙන්නේ තවත් මේ අපි ඉන්න පිස්සුවර පිස්සු ඇද්දලා නෙවෙයි. කෙලවු මාර්ගයක් තියෙනවා. මෙයාකට පිස්සු ඔය කතා කරාට ඔය වෙලාවට විතර ඌ කතා කරන්නේ. කවදාවත් නැත්තම් කතා කරන්නේ. බද්දට <laughs> වින් සිද්ධ වෙන්නේ සිවුරක් අඳගෙන ඉන්නවා. නැත්තම් ගහලා ඉලවන්නේ පල්ලේ හරි මම. දැන් අහන දේවල් බලන්න බලන්න. දැන් කීයකට තියෙන්නේ? 30යි. ආ 40යි පල්ලිය. ඔය කල්පනා කර ඕක නම් නාම රූප කල්පනා කර කර ඉන්නවා. දැන් තනකොළ ගහක් කලවන්න දෙන්නෙත් නැහැ. දැන් තනකොළ කලවන්නත් දැන්. මොන වැඩක් කරන්නේ? උඹ අලි හොරා නේ. දැන් કોઈ වත මොනවද කරන්නේ වත පිළි? 18. 18. අම්මේ 18 කට යන්නේ උනාට මොකක්ද වෙන්නේ මොකටේ? කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්න ඔය වැඩ කරගෙන යන්න යනවා. ඔය ඇවිල්ලා වැඩක් කරපන්. කාමරූපච්ච විඥානං කියලා ඒකට තේරෙනවා টොප් එක. අපි කරන විකාර. දවසකට අපි කොච්චර විකාර කරනවද කියලා ඒ දැනගෙන ඒත් කරනවා. ඒක කරලා බලන්න කොච්චරක් අපි රහතල් ගන්න දැනගෙන කරනවද රහතල් ගන්න නොදැන කොච්චර කරනවද කියලා. අර පුදුම ජොලියක් එච්චර ජීවිතේ ඒක විතර ඒ කියන්නේ හරියටම දැන දැන ඒ ඒ විකාරය කරනකොට රාත්තල් ගාන දැනගන්න කියලා වැඩ නැහැ. ඒකට දෘෂ්ටි කියලා තමයි කියන්නේ. ඒ තරම්ම ධර්ම රසයක් තියෙනවා. මේ මිනිස්සු නිච්චර මේ પરමාර්ථ දීගෙන සැලසුම් හදාන කරන ජෝක් එකේ හැටි. ජුලිය හිටපල්ලකෝ මේ තියෙන දේ කරගෙන හිටපල්ලකෝ. ඒකට ගහන්න කවුරක්වත් නැහැ බුදුහාර මේ අප්‍රමාදේ ඉදිරියට කරපු නිසා. ඒක නෝඩ වෙනවා අපි ජෝක් කරලා තමයි. හැබැයි අපි ජෝක් එකක් බව දන්නවා. එහෙම නැත්නම් අපි රාත්තල් ගාන දන්නවා. ඒකට උදව් කරන්නේ සම්බ්‍රක්‍මචාරින් වහන්සලා තමයි. කවුරක්වත් දෙය සීරියස් ගන්න මොනවා. කයි වරදිනවා කොහොමද? වරදිනවා තමයි. වරදියා බොහොම ශ්‍රේෂ්ඨයි. ඒක ඇත්තට ගණන් ගන්න දෙයක් නැහැ සාසනේ. මේ සාසනේ අපිට මොනවද කරන්න පුළුවන්? මොනවක්වත් කරන්න. අපි මේ කරන දේ බුදුහාමුදුරුත් එක්ක බලනකොට කණාමැදිරි තරම්වත් නැහැ. ඒ වගේම අපි කරන වැරදි මොනවත්ක්ම දන්නා අන්ධ පුත්තජනෙත් එක බලන්න ඉතින් එච්චර ශේෂ්ඨකම පෙන්නත් නැහැ. අපි ළඟ තියෙනවා වලිග නැතිකම විතරයි තියෙන්නේ භාව නැව තියෙනවා අපි ගාව. භාව කියන්නේ වලිගෙට. භාව නැව තියෙනවා. භාවනාව කෝක විතක්. වලිග නැති බව විතරක් දන්නවා නිතරම අතකාල බලතයන් ඒත් බල්ලෝ කියලා බයිනවා. ඉතින් බලන අතකාල වලිග තියෙනවා නම් බල්ලා. වලිග නැත්තම් නැහැ. මෙල්බන් පැත්තේ මොකද කියන්නේ? පැත්තේ නෑ මල්ගේ තියනවාද? බලන්න බලන්න. මේ පැත්තට පස්ස දැම්මොත් බලලා කියන්න. තනකින් පස්සේ තියනවා හොඳයි හොඳයි. ඉස්සරයි කරු ස්වාමීන් වහන්සේ අට මේ දවස් ටිකේ භාවනා කරන් යනකොට භාවනා අධ්‍යක්ීමක් විස්තර කරන්න කැමතියි. මම පරියන්ක භාවනාව කරනකොට මට දැනෙනවා මගේ ඔළුව පිටිපස්ස නහය අටේ කොහොම නිකන් සීතල වෙලා යන ගතියක් ඊට පස්සේ මම තව දුරටත් ඒක දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇඟම නිකන් අනිනෑ වගේ ඒකට මට දැනෙන්නේ නෑ එළියේ තියෙන එළියත් මගේ ඇඟේ බරත් දෙකම එක හා සමාන වෙන බව තේරෙනවා ඉතින් ඊට පස්සේ තව ටිකක් බලාගෙන ඉන්නකොට හිත අද වෙලා හිත අද වෙච්ච ගතිය දැනෙනවා ඒක ගැන මට චින්තාමය ඥානකින්වත් භාවනා ඥානකින්වත් ඒක මට ඒ ස්වභාවය විස්තර කරන්න බෑ එතන ඉඳගෙන ඇඟ නිකන් උත්තරෙන් නිර්මිතන වෙලා වගේ කිසිම දෙයක් මම හිතනවා මට කිසිම දෙයක් නත් තේරෙන්නේ නැති සතියක් තියෙනවා කියලා ඒකලාවට ඒක හැමතිස්සෙම සමාජලාට එනවා ඒකට කරුණු දැකගෙනකොට ඒක සමහර වෙලාවලට සමහර තැන්වල මේ විදියට වෙනවා. ඒකට ඒ වාගේ මමසා මම නිවි කියන සීමාව නැති වෙලා බාහිර පටවි ධාතු අජත්ත පටවි ධාතු බාහිර තේජෝ ධාතු අජත්ත තේජෝ ධාතු ඔක්කොම කලවම් වෙලා වගේ අනේක හිත දකින්නේ නන්නත්තර වෙලා පාලනයක් කරගන්න බැරි තත්ත්වයක්ද නැත්නම් මේක දැයිති ස්වභාවයෙන් ඕවේ නඩත්තු වෙනවනේ දැන් මගේ කියාගත්තොත් නඩත්තු කරන්න ඕනේ. දැන් මේක ස්වභාවයෙන් නඩත්තු වෙන ඒක නිසා මම නිකන් මේ ආණ්ඩුවේ වැසිකිළියට ගියා වගේ කියලා ජොලියක්ද වැටෙන්නේ. ඒ අතලම් ඒ කියන්නේ ඇති වෙන්නේ ඒක ඒකට කිසි අදහසක් පහළ වෙන්නේ නැහැ හිතේ අතපත්තක් අකමැත්තක් එහෙම ඒක වෙන වෙලාවට ඒක විදියට නිකම්ම සිද්ධ වෙන්න හරිනවා මිසක් එහෙම කිසිම සිතුවිල්ලක් බලාගෙන කරන්නේ නැහැ නෑ එහෙම බෑ කියන්න බෑ නැත්තම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ මගෙන් අහන්න හිතෙන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් වෙලා කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් අහන්න වෙන්නේ මේක අරුමයක් මේක වෙච්ච නැති එකක් ඒ වෙච්ච නැති එකක් කියනකොට අනිවාර්යයෙන්ම හිත ඒක හොඳ නරක හරි වැරදි ළඟාවීමක් අකරතැබ්බයක් වශයෙන් හිත බෙදන්න හදන. ඒක කියනවා ජජ්මන්ටල් මයින්ඩ් කියලා. අන්න ඒක දිහා බලන සිද්ධිය වෙයි. මේ සිද්ධිය වෙනකොට මේක අකිංචනං යමක් නොවන දෙයක් වඩටපත් වෙච්ච දාසම රහත් වෙනවා කියන්නේ. ඒක යමක් වෙලා ඒ කියන්නේ අපි කතා කරන තාක්කල් එක විදියට කෙනහිල්ලක් මේ කරන්නේ. එක විදියකට අභියෝග කිරීමක් කරන මං තරහට කියනව නෙවෙයි. මේ තමයි හිතේ හැටි. ඒක නිසා ඔව් එපසන් ඒව ඒව මේක පනාලට කියනවා එහෙම දෙයක් කියවට මට කියලා දැනගන්න එහෙම දෙයක් කියන්නේ මොනම දෙයක්ද තේරෙන්නේ මොන මොන දෙයක්ද තේරෙන්නේ ඒ වගේ ස්වභාවයක වෙලා ඉත පස්සේ එතනින් අයි ඒක නැති වුණාට පස්සේ ඒක සංසන්තේකම ඒක ගැන විස්තර බලන්න වගේ ඒ වගේ පහළම දැනගන්න හිතනවා තාම මට පැහැදිලි නෑ. ඒක වෙලා නැති වුණාට පස්සේ පශ්චාත්තාපය දිතුරු වෙන්නේ සතුටක් දිතුරු වෙන්නේ. පශ්චාත්තාපයක් නේ කරන්නේ දැනන්නේ ස්වාමීන් වහන්සේ. සතුටක් වෙන්න පුළුවන් හලවන්නේ එහෙම සතුටක්ද කියලා එහෙම කුතුහලයක් බලලා කුතුහලයක් කිව්වොත් බලලා නෑ. ඒක ඒක Tamanට කුතුහලයක් ඒක අරුමයක් කිව්වොත් ඒ ගැලපෙනවද ඒ වචනේ? ඒක කලින් දැනලා නැති හින්දා ඒක එහෙම වෙන්නත් පුළුවන් ස්වාමීන් කලින් එහෙම මට තේරුණා නැති හින්දා දැන් මේ විදිහට දැනෙනකොට ඒක දැනීමකට එහෙම කියන්නත් පුළුවන් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. දැන් මම හිතනවා රාමුන්ට ගාමන කරන්න භාවනාව කරගෙන යන්න තමයි අහන්නේ මම ඒක නිසා අපි අනුන් අත්දැකීමක් නිසා මම කැමති ඒ ගැන දැනගන්න ඒ කියන්නේ ඒ ඒ ඒ නිසා තමයි මම එහෙම අහන්න ඉතුරුසනා ඒක හරි කහපු අහපු නිසා මේ ඉන්න කට්ටියටත් ඒ අත්දැකීම බෙදා ගියා ගන්න පුළුවන් නේ. ඒ වගේම තමයි ඒක දිගට දිගට කරගෙන යන්න තීන්දුව කරන නිසා ඇහුවේ නැතත් හානියක් වෙන්නේ නැහැ. දිගට කරනකොට කරනකොට මේ අත්දැකීම උදේට කනවා දවල්ට කනවා ගන්නට එනවා. දැන් තියෙනක ආධ්‍යාත්මික ළඟාවීමක් නේ. මහා විශාල කුතුහල ජනක දෙයක් අන්තිමට ඒක normalize වෙනවා. ඒක නිසා මානසික මේක මානසික රෝගයක් කියලා හිතමුකෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මේ හිස්ටරික් ඇන්සයිටි එක නැත්තම් හිස්ටරික් ලෙවල් එකේ තියෙන එක day to day unsatisfactory එකක් නෑ බාටපත් වෙනකම් භාවනා කරන්න ඕනේ. මේක එදිනදා ජීවිතයේ දෙයක් වෙනකම් මේ ට්‍රෝමා එක හිස්ටරික් ලෙවල් එකට යන ට්‍රෝමා නැත්තම් ලොකු කුතුහලයක්. ලොකු බයක්. ලොකු සතුටක් වගේ තියෙන එක day to day unsatisfactoriness සාමාන්‍ය කරදරයක් විදිහට යනකම් ඒකට ඇත්තටම භාවනා කරනවා කියන්නේ ඒ නිසා ඒකේ තියෙන මම දකින හොඳ පැත්ත තමයි මේක අලුත් දෙයක්. අලුත් දෙයක් කියලා කියන්නේ දන්න දේ නිවැරදි නෑ. ඒක තමයි ඒක දෙන මොකද කියන්නේ. උපමානයක් දන්න දේ තුල නිවැරදි නෑ. ඒ නිසා නිවනට එන්න නම් දන්න දේට සාපේක්ෂව නොදන්න දේට යන්න ඕන. නොදන්න දේට යලකොට හිත බයක් ඇති කරගන්න. කුකුසක් ඇති කරගන්න. ශරීර බයක්, ජීවිත බයක්. ඒ තමයි පෘථජනයේ හැටි. ආර්ය පුද්ගලයා ගත්තන් වීරයවන්තයා තපස හැම වෙලාවෙම අලුත් දෙයක් කරනකොට කම්මෝගෝචිකාරෝ වෙන දෙයක් උනාවේ අපි යමුක ලුණාවේ කියලා එකපාරක් තිබුණා. මොකද ලුණාවේ ගිහිල්ලා මේ බැඳපු නැති කපල් 25ක් විතර අහුවෙලා පත්‍රේ දාලා තිබ්බා. ලුණාවේ රෙස්ට් හවුස් එක අල්ලකට කරලා. ඊට පස්සේ කෙල්ලෙක් ලේරද කොල්ලෙක් ලේරද කෙල්ලෙක්ගේ ෆොටෝ බෑරගේ එන දෙයක් උනා අපි යමුක ලුණාවේ කියලා. නෑ නෑ පොලිසියට වුණ ගමන් අපි දෙන්නේ යන් රෙස්ට් හවුස් එක. ඒ වගේ මේ ඒ කුතුහලය සදාචාරවාදියා කැමති නැහැ. ආගම කැමති නැහැ. අලුත් දෙයකට යන්න. නමුත් යන්නේ නැතුව මේ වගේ දෙයකට යන්න නැතුව අපි පරිණාමයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි තාම ඉන්නේ රාමුවේ. ඒ රාමු කැඩෙන හැම වෙලාවෙම අපි පිළිත් නූල් ගැට ගන්නවා. රාමු කැඩෙන හැම වෙලාවෙම පඳුරු දානවා. රාමු කැඩෙන හැම වෙලාවෙම අපි මානසික රෝග කියලා මේ යනවා. ඒක නිසා පොදු චෝදනාව ඒකට කියන්නේ සද්ධාව නැහැ කියලා. ඒ දෙයට යන්න හේතුව සද්ධාව නැහැ. ඒතකොට රිදෙනවා. මෙච්චර කරන අපි මෙච්චර කරන අපි සද්ධා නැතිනේ. ඔච්චරට සද්ධාව තියෙනවා ඊගාව මට්ටමට යන්න සද්ධාව නැති. සද්ධාව තව ඉදිරියට යන්න නම් අලුත් දෙයකට පරිේශන තෘෂ්ණාව රිස්ක් ලවින් කියලා කියන්නේ. ඕන දෙයක් මම යන්න සාසන වෙනින් කැමති කියලා මට්ටමට එනකොට අපි ළඟ තියෙනවා මේ සෙල්ලක් අරගතිය. ඒක දකින්න ස්කවුටින් වල. ස්කවුටින් වල තියෙනවා නොදන්න පරිසරයට ගිහලා කැම්ප් එකක් ගහගෙන රෑ ඉන්නවා. දන්නේ නැහැ. දන්න කියන දඟලුයි පැත්තකට යනවා. අපි බලාපොරොත්තු වෙනවා 25 වෙනිදා මේ ස්කවුටින් කට්ටියක් ගෙන්නලා ඊය ආවා 29 වෙනිදාත් 28 වෙනිදාත් අපි මේ ස්කවුට් කැම්ප් එකක් තියෙනවා. කියලා බලනවා මේ සත්‍යපාසලත් එක්ක ළමයින්ට පන්ති කාමරෙන් පිට කැලේකට ගිහිල්ලා ඒකේ තියෙන ඒ නවම භාවය. ඒක මේ ඒක ඩෝපමයින් ඉන්ජෙක්ෂන් එක එන්නේ ඉන්ජෙක්ෂන් නෙවෙයි එන්සයිම් එක එන්නේ හැම වෙලාවෙම අලුත් දෙයක් කරනකොටලු. ඒක නිසා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා යෝනිසෝමනස්කාරය කියලා සම්ප්‍රදාන කුල චින්තනයේ තුල නිවන නැහැ. අයෝනිසෝමනස්කාරය. යෝනිසෝමනස්කාරය තුල කියන්නේ ඒකට විප්ලවීය චින්තනයක් එන්න ඕනේ. ඒකට තියෙන ආය කරලා බලන්න හිතෙනවා. ඒ ඒ ඒ නොදන්න දේ නూరు නොපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. ඒ නూరు නොපුරුද්දේට නිකන් කුයි කුයි ගන්න ගතියක් තියෙනවා. අන්නව තමයි ඩෝපමයින් කියන්නේ. ඕක පොඩ්ඩක් තියෙන්න ඕනේ නිකන් බත් <laughs> කනකොට නෑ පතෝල කනකොට නිකන් උම්මලකට කැලක් කැපෙනවා නැත්තම් පතෝල වල පතෝල රත්තරන් తీරක වෙනවා දා කන්න බෑ උම්මලකට කැලක් දාන්න ඉතින් ඒ වගේ අපේ දවසේ හැමදාම අලුත් දෙයක් වෙන්න නම් අපිට ඒ කුතුහලේ එව නැත්තම් ඒ නාමුතාවේ ඒ කියන්නේ තිරියම් වෙනවා කියලා එතකොට අපි සම්ප්‍රදායට වෙන අවුරුදු 50 වෙනකොට මිනිහා ගන්න දෙයක් නෑ ඌ රාමු හදාගෙන ඉවරයි කොබ්බෙල්ල කට්ට ඇතුළට ගියා වගේ ඕක ඇතුලේ හරි ජොලියි වර්ධනයක් නැහැ. මේක නෑ. 60 වෙන්නට පස්සේ තමයි වැඩ පටන් ගන්න. ටෙන්ෂන් ගත්තට පස්සේ. දිගට යනවා. ඉතින් නිකමට හරි තනද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 32 දී කුරුසෙට තිරණ ගාලා මකුවට 60 වෙන්නට පස්සේ හිටියන. එනම් බඩු ඉඳලා තියෙනවා. ඉඳලා තියෙන්නේ ටිබෙට්. ටිබෙට් වල ඉඳලා තියෙන්නේ බෝසතාන් වහන්සේ නමක් විදිහට ඒ චරිත ලියවිලා තියෙනවා. මේ ඒ කාලේ කතෝලික සභාව පිළිගන්නේ නැහැ. ඒ කාලේ තමයි මෝරලා තියෙන අර 30 ගානක කරව පරිශ්‍රණ වල ඉදිරියට ගිහින් 30 ගානේ යනකොට එහෙන රස්තියල් දුවේ නේ රෝමන් කැතලික් චර්ච් එක ඇතුළට ගිහිල්ලා ඉන්න ටැක්ස් එකතු කරන එළියට ඇදලා දාලා අධිරාජ්‍යල බැලලා ඉතින් එතකොට නගර අධිවෘත්ති කරන්න දෙන්නේ නැහැ මෙයාට කුරුසි විතරට ගන්න බෑ එතුළට යනකොට පල්ලියට ඉස්සල්ලාම එන්නේ ටැක්ස් කලෙක්ට් කරන්න උඩු එනේන බෝ මෑණිකන් තමසර මෙච්චරක් දෙන්න දෙනවා පොලිය දෙනවා අඩුයි කියලා වට කරනවා. ඉස්සන්ස යනකොට පාළිය පිළිලලු. එදලා එළියට දාලා. ඉතින් ඉතින් පන්දි පාදට කරන්න දෙකුත් නැහැ. නගරාධිපති කරන්න දෙකුත් නැහැ. මෙයා කරපු වැඩේ අරුන්ගේ අධිරාජ්‍යයක් නැති උනේ. කුරුසෙත් තියලා නැහැ. 32 දී. නිකමට හරි හිටියානම් ජගන්නාථගේ මේ බොස්තර බුදු විමුණේ 35 දී ඥානේ මෝරලාගෙන එන වයස 30 40ත් අතර තමයි ඥාන දෝෂය. ඉතින් ඒ ටික බැන්නට පස්සේ උගව දිනේ කර තමන් පුරුදු ගෑනිත් එක්ක පුරුදු ගෙදර ඒ පුරුදු රසාවේ ඒ රාම වෙනවා. ගන්න දෙයක් නැහැ. ඇද්දලා දාන්න ඕන කැලේකට. ඇද්දලා දාන්න ඕනේ ගහක් ඇතුළට දාලා උත් හිටපියා විදිහට නේද. මදවල වේවුල්නවා, ගිඩිනස් කියනවා, කොලෙස්ටරෝල් නගිනවා, ඉන්න සෙල්ල. ගෑනීට බං කොහොනල්ලෙද වෙන්නේ? ඒ ගෑනට කේන්ද්‍ර ගන්න මෙහෙට ආවේ පළවෙනි රිට්‍රීට් එකට ආවා මේ මේ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයෙක්. ඇවිල්ලා මේ තේ එකක් හදාන්න පොඩ්ඩක්. මීයා මේ පැන්ට්‍රියට ගිහලා තේ එකක් හදාන්න බීලා. ඒක හදන හැටි ලිව්වා මේ වාර්තාවේ. ලිව්වා මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ගෑණියක් තේ එකක් හදන්න මෙච්චර වැඩ කරනවා කියලා මට තේ පෙවිල්ල එපා වුණා. කෝප්පේ හොදාගෙන ඇවිල්ලා ඒකට කහට ටිකක් දාලා වතුරුණු කරලා ඒක දාලා ඊට පස්සේ ඒක අයින් කරලා මේක පෙට දාලා සීන් ටිකක් දාලා බීලා ආය අර කෝප්පේ හොදන්න ඕනේ අර මේවා කුඩු ටික අයින් කරන්න ඕනේ වතුර එක ගන්න මාට හිතුන්නේ නැතුළු මම ගෙදර ගියාට පස්සේ නෝනා තේ එකක් ගෙනත් දුන්නා පස්සේ මේකට දීන්න යකෝ කියන්නේ විතරලු මන් දන්නේ අදලු දන්නේ තේ එකක් හදනවා කියන්නේ මොකද්ද කියලා ඒ කවුරු හරි අදලා දැම්මනම් ඔය මෙල්බන් ගිහිල්ලා ගිය පාර ගිය වෙලාවේදී මං ක්‍රමේ කාමරය ඇතුලේ රක්මන් කරන්න එපා දාන්න එළියට කියලා අනේ කට්ටිය එලිකව වහිනවා මාග්‍යය එළියට. අරුන්ට කිසිම ගාණක් නැහැ උන් සක්මන් කරනවා. කියක් ලියලා තියෙනවා කවදාකවත් ඇසර තෙමිලා තිබුණේ අද තමයි ඉස්සල්ලාම ඇසර තෙමිලා හරි ජොලි අප්පා. අම්මල සතර දෙන්නතුළු ඇසර තෙමි. මං හිතුවේ ඇසර තෙමිලා ලෙඩ වෙලා නෑ එක එක්කත් බුදුම සන්තෝෂෙන් එළියට බහැලා 60කට වැඩිය ළමයි එළියට යන්න ලෑස්තිනවා. දන්නේ නැති කට්ටිය විතරක් ඇතුලේ හිටියා. තෙමෙන එක වෙලා නැහැ. ඇසර තෙමෙන එක වෙලා නැහැ. පුණ්‍ය අම්බල තාත්තලා අපිට දෙන ස්කවුට් කැම්පින්. ඉලියට ඇදලා දාන්න ඕනේ මේ. කිදිනේ මැරනවා. ඉතින් ඒක නම් කරන්න දෙයක් නැහැ. නැතත් මැරනවනේ. මේ එළියට ඇදලා දාන්න බයයිනේ අපි අර මොකද අර සම්ප්‍රදාන කූල රාමුවේ ඉඳ මේ මුළු සම්පූර්ණ අපි හදලා තියෙන්නේ අපි දන්න කෑම අපි දන්න සංස්කෘතිය අපි දන්න භාෂාව අපි දන්න දේට වැටෙනට පස්සේ අපිට තේරෙනවා කරවිලේ වැඩිච්ච මනෝට කරවිල සිත් නැහැ නෝ ජීවෙන ලෝකයක් තියෙනවානේ මේ ගේ කියම්බුවගේ ඉන්නවට වැඩිය ඒ වෙන ලෝකෙට තමයි ඔය නොදන්නා දැනකට යන්නේ. يعني මොනවද වෙනව. ඉතින් එතකොට අපිට බයක් දෙන්නේ, කුතුහලයක් දෙන්නේ, ආශාවක් දෙන්නේ කියන තුනම ලෙඩ. බයක් ආවත් ලෙඩ. ආශාවක් ආවත් ලෙඩ. කුතුහලයක් ආවත් ඒwidetilde කරගෙන යන මිනිහ ගැන හිතන්න. ඒක නැවත නැවත කරන මිනිහට බුදුන් වඳිනවලු, දෙවියෝ වඳිනවලු, බ්‍රහ්මයෝ වඳිනවලු මේ මිනිස්සයා ගඟ දිගේ ඉහළට පීනනවා. ඒක මම කියන්නේ ප්‍රසිද්ධිය කියනකොට කී දෙනෙකුට ගිය ඇසරෙනවද කියලා. ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක හෙලි කිරීමෙන්මයි ඒකේ තියෙන එන්න බුදුන්ස් කියනවා දේශේති කියලා අන්තිමට දේශනා කරන්න. මට වෙච්ච දේ මෙහෙමයි. ඒක දේශනා කරන්නේ උජාරුවේ. මට කුරුලාවක් ආවා, මට ඉන්නෙක් ආවා, ඇහි සුදාවා කියන වගේ නෙවෙයි. මොකද්ද තියෙනවා? කුයි කුයි ගානවා. ප්‍රසිද්ධ කරන්නේ අපි ඔක්කොම අත්දැකීම් හදා බෙදා ගන්නවා. එතකොට අපි අර එක බොක්ක ඉපදිච්ච දරුවන්ට වැඩිය පුදුම ධර්මමය මේ පවුලකට වැටෙන ගතියක් එනවා. අනිතික ඒ ඒ ඔය කියන ගතියට ගියාට පස්සේ ගෑනු පිරිමිද බාල මාළුද මොකක්වත් වෙනසක් නැහැ. ඒ කඩාගෙන යෑම හරිම නයිසර්ගික බොහොම අමතර දෙයක් නේ. ආන්න ඒක වෙනවනම් සාසනෙ බබලන. මේ ආගේ බුද්ධිලික සාසනෙ බබලනවා. සමස්තයක් වශයෙන් සාසනෙ බබලන නිසා වෙන දෙයක් උනාවේ අපි යමුකලුණාවේ කියලා කම්මෝගෝචිකාගෝ කියලා නැත්නම් රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැනවිය. frog jump into the old pond plop. Zen බුද්ධාගම මේක මේකක් දුන්නාට පස්සේ ගාථා පද තුනකින් යුක්ත ගාතාවක් කියන්නේ. ටීෂර්ට් මිනි වුණාට පස්සේ අද තුනයි old frog jump into the pond නෑ frog jump into the old pond plop. නියන්ද කරා. මට කාරණා අමතර දෙකක්. ඒ කියන්නේ මුකුවනේ ශාම් ප්‍රභා ස්වභාවයෙන්ම දිවිසෙනවා හසින් ගමන් කරනවා. අන්තලිකතරා ශාම් ප්‍රභා පීචි බක්කා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාදී කියන අපේ කිලෝ අමතා සුද්ධ කිරීමේදී පන්න කිලෝ 40 කිලෝ 70 තනිකපුලෙන් ඔස්සනවා ෆිල්ම්. එතකොට කකුල් හතරෙන් ගියපු අපි දැන් කකුල් දෙකට ආවා දැන් තනි කකුලෙන් නමුත් තනි කකුලෙන් උස්සන්නේ මේ එතකොට දැන් ආදිකාල්පිත මිනිස්යාගෙන් පරිණාම වෙච්ච පිරිසක් මේ මිනිස්යා කියන්නේ ඒ ඉඳලාගේ මේ පසු කාලේ ඉන්නෝනේ සූත්‍රයේ හැටියට අපාය ආදී ත්‍රිසං අපාය ආදී දේවල් සකස් වෙන්නේ එතකොට අපි මානවයාගෙන් පරිණාමය වෙනද ආධිකල්පික මනුස්සයාගෙන් පරිණාමය මානවයයි ආධිකල්පික මනුස්සයයි කියන දෙකම එකම තමයි නෑ නෑ වඳුරගෙන් පරිණාමය වෙනවද වාහනරයෙන් පරිණාමය වෙනවද වාහනරයෙන්ද ආධිකල්පික මනුස්සයද කියලා ඒක ආධිකල්පික මනුස්සයාගේ එක යුගයක් තමයි වඳුරා කියලා කියන්නේ පරිණාමවාදී ඒ කියන්නේ අපි පරිසරත් එක්ක ගැටෙන්න ගැටෙන්න පරිසරයට අනුවර්තන වීමක් වෙනවා අනුවර්තන වෙද්දී යම් යම් මට්ටම් වලදී එහෙම නතර වෙනවා. ඒක ජීවි ශෛලියෝ ඒක ඒ කට්ටිය නතර වෙලා ඉතින්. ඊට පස්සේ ශාක සත්තු ඒවා ඒ ඒ ස්පීෂිස් පාටපත් වෙන. සමහරක් ඒකෙන් නතර වෙන්නේ හැදී හැදී හැදී හැදී යන. මිනිස්සයා වෙලා තේනොද වානරයක ඉඳලා මිනිස්සයා ඉන අතරමැද ඒ කෑල්ල නැහැ දැන්. මිසිල්ලින් කියලා කියනවා. ඒක වෙන කෙනෙක් කියනවා කතෝලික සභාව හංගලා මොකද දෙයන්නාංශේ කෙලිම මිනිස්සයා මවුවා කියන එකට වානරයන් සහ මිනිස්සු අතර සම්බන්ධතාවය නැති කිරීම සඳහා කතෝලික පල්ලියක හංගලයි කියලා. අයිති ඒක නිසා ඒක දැන් කොන්ස්පිරසි තියරි එකක් කුමන්ත්‍රණයක්. අනිත් එක හොයමින් ඉන්නවා. එතකොට ඒ අතරමැද බලංගොඩ මානවයා ඊට පස්සේ තැන් තැන් වල මිනිස්සුත් වානරයත් අතර යම් යම් ෆොසිල් කැඩි අහුවෙලා තියෙනවා. හැදිලා තියෙනවා නමුත් කොයි වෙලාවේද මේ සම්පජඤ්ඤය පහළුනේ කියලා කියන්න බෑ. මම වෙමි කියන එක දන්නව බව. තිරසනට එහෙම රිෆ්ලෙක්ට් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මම වෙමි. දැන් මම මෙතන ඉඳගෙන මම මෙතන මම මෙතන විමි කියන එක තීසනාට උගන්වන්නත් බෑ කරන්නත් බෑ. මනුෂ්‍යට විතරක් කළ හැක්කා. ඉතින් ඒක අවබෝධ කර දීමෙන් තමයි බුදුචානන්සේ manussත්වෙ පෙන්ලා දෙන්නේ මනුෂ්‍යට. ඒකේ ඉන්න තාක්කල් ඔබ මිනිසෙයි. මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නේ නැත්නම් තාමත් ඉන්නේ අර උරග ජීවිතේ, වානර ජීවිතේ තමයි ඉන්නේ. ඒකට ඒ උරග ගති වානර ගති එනවා. දැන් මොලේ මේ උගන්වනකොට ඉස්සරහාම තියෙන මේ කැලේ තමයි මානවයේ වැඩියෙන්ම හැදිච්ච කැලේ තියෙන්නේ. ප්‍රොෆ්‍රන්ටල් ලෝබ් එකේ. ඊට පස්සේ යට තියෙන ඇමිග්දලාවේ ඒකේ තියෙන වානර ගති මේ මේ උරග ගති. ඒ උරගය අපිට කේන්ති ගියාට පස්සේ හිත මේ හරියෙන් පස්සේ නඩුව විසඳ බැන්න අර ඇමිග්දලාවෙන් තමයි අහන්නේ ඊගාට මොකද්ද කරන්නේ. يعني පොලිස් කාර්යයෙන් කරන්නේ ලොක්ක ඩීජී ගන්න. ඩීජී බැන්න පොලිස් ප්‍රතිකෙන් අහන. ඊට පස්සේ බැන්න පාර්ලිමේන්තුවට දාන. ඉතින් එතෙන් ගියාට පස්සේ උරග තියෙන්නේ අල්ලගෙන යන කන්න පුළුවන්. ලේසියෙදි කන්න පුළුවන්. ඒක ඕන කෙනෙක් ගාව තියෙනවා. අමුලේ තියෙද්දි කන්න පුළුවන්. අපි ඩ්‍රැකියුලාට දාලා හරි මේ කරන්නේ. ඒ නිසා අපි ළඟ තාම ওই පිටින් ශිෂ්ටාචාරේ තිබුණට මල පැන්න වෙලාවක් එනවනේ. නබුරුම වෙලා තියෙන්නේ දැන්. ගත්ත ගත්ත එතකන් කරවණ ඉන්නවා. ආ ඊට පස්සේ මොනද UNT මොකාවත් බෙරන්න බෑ. ගත්ත ගැප්පක් අපේ ගියා. ඉතින් කොයි වෙලාවෙ පුපුරලා එළියට එනවාද කියලා වසංගන ඉන්න එකද වැඩේ නැත්නම් මේ වගේ භයානක උරගයක ඇතුළේ ඉන්නවා කියලා දැනගන්න එකද වැඩේ කියන එක ආගම කියනවා දැනගන්න එකත් හොඳ නැහැ කියලා. බුදුදහම කියනවා දැනගත්තේ නැත්නම් හනිප කරන්න බෑ. ඒ නිසා මොලේ වර්ධනයේත් උන් කියනවා පරිණ කලල වර්ධනයේදී එක බීජ සෛලයක ඉඳලා අපි මාස සුමාන 40ක් 40ක් කියන්නේ ඇතරම යනකොට ඒක සම්පූර්ණ පරිණාමය අවස්ථා ඔක්කොම පේනවා. උබේ ජීවි වෙලා ක්‍රියපායි වෙලා ඉදිරියට යනකොට එන ගති පේන. ඒ නිසා අර මුගක් කාලවට ආකිබිඩිස් අයින්ස්ටයින් නෙවෙයි කවුද මේ ඩාවින් චාල්ස් ඩාවින් පෙන්නපු එක පෙන්නනවා. ඒ වුණාට දැන් ඒකට සුද්ධ කරපු මාතෘ තියෙනවා කතෝලික පල්ලිය විරුද්ධයි. ඒගොල්ලෝ ඊට පස්සේ ඔය රිචඩ් ඩේවිඩ්සන් කියන්නේ ඕකින්ස්. එයා කතා කරලා කිව්වා හැම ඉස්කෝලේකම පරිණාමවාදී උගන්වන්න ඕනේ. කතෝලික සල්ලිපේ කිව්ව සභාව ගියෝ නෑ නෑ ඒක ඔප්පු කරන්නද මූල ධර්මයක් නෙවෙයි. හයිපොතීසිස් එකක්. එහෙමනම් දේව බාධා දේව ඉගැන්වීමත් අමාර පන්සලක උගන්න පාසලක උගන්නන්න ඕනේ කියලා. ඉගන්නේ දේව ධර්මයි. ඊටසේ නඩු කිය. සමහර ප්‍රාන්ත පාර ගත්තා. දේව ධර්ම ඉගැන්විය යුතුයමයි පන්නාමි උගන්වනවා. සමහර ප්‍රාන්ත ගැන දේව ධර්ම පේනම කතා මේක විද්‍යාවක් කියලා. ඉතින් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල පුනරුත්පත්ති පිළිගන්නවා. සමා වෙන්නේ මේ පරිණාමවාදී. සමහර පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බෞද්ධ හැටි බලන බුදුරජාණන් වහන්සේ එකක්වත් අපිට පිළිගන්න කියලා නැහැ. කර්මචා කර්මඵලයවත් පිළිගන්න කියන්නේ. පිළිගත්තොත් මේ ලාභෙ ලෙනවයි කියලා අපන්න සූත්‍රය ලියලා තියෙනවා. පිළිගත්තේ නැත්නම් ආදීනවා තියෙනවා. දැන්ති කියන්නේ මේ අනිවාර්යයෙන් මේ ආනිසංස ලැබිය යුතුයි. ලැබෙන්නේ නැත්නම් මං ගහනවා දඬුවම එහෙම ගන්න. මෙන්න මේක කෙරුවොත් ආදීනවා මෙන්න ආනිසංස. ඒ නිසා අපිට පඥාවාදය හෝ එහෙම නැත්නම් ඔය සත්‍වසූරීකමන සූත්‍රය හෝ ඒ ඕනික පිළිගන්න පුළුවන්. පිළිගන්න තාලයට තමයි අපේ අනාගතය සකස් වෙන්නේ. ඉතින් ඒක හොඳ මේක කොයිද කියලාවත් බුදුහාම කියන්නේ කරලා බලලා ගනි. මම හිර තියෙනවා අන්තිර ගියාම ඔන්න චීන කඩ තියෙනවා, ජපන් කඩ තියෙනවා, සයිවර් කඩ තියෙනවා, ස්ටයිස් ස්ටා තියෙනවා. කාලා බලලා තෝරපන් කොයි එකද හොඳ කියලා. මොකද ගිය හොටලේ කියනවා මගේ ඒක හොඳමයි කියලා. කාපියව පුළුවන් වෙලාවේ කාලා කාලා කාලා කාලා ඉගෙන ගන්න මිසක් කවුරු කිව්වට එහෙමලු මෙහෙමලු පරොක්කාවෙන් කිව්වට ගත ගන්න එපා ඉස්සර ගන්න වෙනවා. නමුත් හැම තැනකදී වෙන් වෙන වෙලාවල කාලා ඒක තැනකදී ඒ ඔක්කොම සම කරලා බලනවා අපි. ඒකට බුදුරජාණන්සේ අපිට ඒ ස්වච්ඡන්දයට එහෙම නැත්නම් ඒ තමන්ගේම ස්පර්ශය අනුව කටයුතු කිරීමට 100%ක්ම බලය දීලා තියෙනවා. ඒ නිසා අපිට හරි අමාරුයි කියන්නේ ඔය කියන විදිහට පරිණාමවාදය පිළිගන්නවා නැත්නම් කර්මඵලය පිළිගන්නවා එහෙම නැත්නම් ලෝක නිර්මාණවාදය එහෙම නැත්නම් අපි සර්වඥාසු ගන්නපු සත්‍ය සුරීකම නැත්නම් අග්ගඤ්ඤ සූත්‍රේ ඒ වෙච්චර ප්‍රසිද්ධ දේවල් නෙවෙයි බුද්ධ ධර්මය. ඒක මේ එක දෙයක් විශේෂණය කිරීමෙන් ඉදිරිපත් කරපු දේවල්. ඒක නිසා ඒකෙදී මේ සංඥා වහන්සලාට ඒකට විකල්පයක් වශයෙන් බටහිර ලෝකේ තියෙන දැනුම දාලා බැලුවොත් හොඳ ලස්සන මේ අතර මේ sannivedana සිද්ධ වෙනවා. වෙන වෙන වෙන විකල්පත් එක්ක විශේෂයෙන්ම දේව නිර්මාණවාදී මේ බයිබලයේ තියෙන මේ ලෝක නිර්මාණය ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ මේවා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අරමුණක් ආස්වාසේ ඉන්නකොටම පටන් ගන්න තැන ආස්වාසේ මුල බලනවා කියලා කියන්නේ ඔතන තමයි ගෙනියන්නේ අපි. ආස්වාසේ ඉන්නේ ඉස්සලා කොහිදද දාවේ. ඊට පස්සේ ඒක ආයෙත් එතෙන්නම දීවිලා යනවනේ. ඒක එක තප්පර ගානක් ඇතුළත මේක බලත ඇහිනේ. ප්‍රසවාසය ඇවිල්ලා ගෙවෙන හැටි. පිම්බීම ඇවිල්ලා ගෙවෙන හැටි. හැකිලිම ඇවිල්ලා ගෙවෙන හැටි. ඒක මේ මජ්ජේ සූත්‍රයේ සර්වඥංශ පෙන්නනවා. මේක හුස්මක ওই මුලමඳාග කියලා කියන්නේ ලෝකයේ විවට්ට කල්ප, ආවට්ට කල්ප, සංවට්ට කල්ප තමයි. ඒක මයික්‍රෝ ලෙවල් එකෙන් බලන්න පුළුවන්, මැක්‍රෝ ලෙවල් එකෙන් බලන්න පුළුවන්. මයික්‍රෝ දැම්ම නම් මැක්‍රෝ එකට දැම්මට පස්සේ තමයි මුළු ධර්මය සම්පූර්ණයි. මැක්‍රෝ එක දැක්කම තමන් කරලා බලන මේ මයික්‍රෝ ලෙවල් එක බලන්න මේ දෙක මැක්‍රෝ ලෙවල් එක ආගමිකයි මයික්‍රෝ ලෙවල් එක විද්‍යානුකූලයි බුදුරජාණන්සේ දෙකම අල්ලපු එකම ශාස්ත්‍රුන් වහන්සේ අනික හැම ශාස්ත්‍රුන් වහන්සේලම ආගමික පැත්තට ඇවිල්ලා ඒගොල්ලෝ කැමති නැහැ විග්‍රහ කරනවා වීචන කරනකොට කැමති බුදුහාම වීචන කරනකොට ගන්න එපා මගේ දෙයක් මට බය වෙන්න දෙයක් නැහැ පොළවේ ගිහුවා බම්බර කැරකෙන වැල්ලේ ඒ නිසා භික්ෂුව කියලා කියන්නේ ඒ වගේ මේ බුදුන්ම දහන්න ඕන කියන જાතිකක් නෙවෙයි බුදුහාමට විතරයි කිව්වේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නෝකර නිග්‍රහ කරන්න එපා හැම සාස්ෘණ වංශනමක්ම පිළිගන්නේ කියලා. වෙන අනික හැම සාස්ෘණ වංශම කව මම අර වෙන කවුරු පිළිගත්තොත් සදාකාලික අපාය කියලා. එදා ළමා ප්‍රචාරයකට ගියාට පස්සේ මම හරි ආසාවෙන් ආගිට ඒ මුස්ලිම් කලීල්තුමා කියපු කතාව. එයා කිව්වා මුළු මේ මේ මේ කුරාණියම බලලා ගෑනු ළමයෙකුට සැලකිය යුතු ආකාරය, ගෑණියෙකුට සැලකිය යුතු ආකාරය, අම්මට සැලකිය යුතු පුදුම ලස්සනයි. හැබැයි මුස්ලිම් නෙවෙයි නම් ඒ කතා නෑ. එතකොට තීර්සනෙක් විදියට සලකන්න. මුස්ලිම් මිනිස්සෙක් මුස්ලිම් දඩුවකට සැලකුව යුතු ආකාර හොඳට ලියලා තියෙනවා. මුස්ලිම් නොවෙනවනේ ආත්මයක් නෑ යාට. සම්මන ගාවට කමන්නේ නෑ. මම කියන්නේ ගියේ නෑ මොකද මේ වෙලාව ඔබ කියන්නේ අනේ හොඳ නෑ. මුස්ලිම් නොවෙන සතෙක් මේ මිනිස්සෙක් මනුවට මේකට ගන්නෑ. මුස්ලිම් මනුවෙන් මරුවත් පා. කියනවාදී මුළු මානවයම මරුව විතර සාප කරනවා. මුස්ලිම් නොවෙන කෙනෙක් මරුවොත් මුස්ලිම් කිරීමේ අදහසයි. එයාගේ මිනිහ හොදන්න නැතුව කෙලිම වල්ලන්නේ කියලා තියෙන කෙලිම බ්‍රහ්ම දිවි ලෝකයට යනවා. මොකද එයා තව කෙනෙක් මනලා තියෙන ආගම වතුරක්. ඊපැත්තෙන් බලනකොට මුස්ලිම් කෙනෙක් මුස්ලිම් දරුවෙකුට සලකන ආකාරය මාෝවාදී දිනවා. මුස්ලිම් ආගමේ දිනවා. කතෝලික දරුවෝ කියන්නේ කතෝලිකයෙක් කොහොමද බෞද්ධ දරුවෙකුට සලකන්නේ කියලා ඇහුවොත් අපි වලන්නේ වාව ජාතක දරුවෝ අපි වගේ කියන්නේ. ඒ කටියට ආත්මයක් නැහැ. ඒක භාගයයි තියෙන්නේ. යන්නේ සංසන්දනේ බලනකොට අපි මම මේ විවේචන කරන හදනවා නෙවෙයි මම පුළුවන් තරම් බලනවා මේ මුස්ලිම් එක අපිට පුළුවන් තරම් බෙදා හදා ගන්න තියෙන හැකියාව කතෝලික ආගම Hindu ආගම Hindu ආගම ටිකක් ලේසි අපිට කරගන්න ක්‍රිස්තියානි කැතලික් ඒක බලනකොට පේනවා මිනිස්සු හොඳම පැත්තක් තියෙනවා දැන් අන්ධ බින්දුවක් තියෙනවා අන්ධ බින්දුව කියන එක දන්නවද ඇහැට පේන්නේ නැත්තනක් තියෙනවා අපිට පේන්නේ නැතුණාට මෙහෙම බලනකොට ඇහැට ස්නායු වදින් දන දින එක පේන්නේ ඒක වහගෙන යන්නේ අපි මේ දැක්ම. හඳ බින්දුවට අහු වෙනාට පස්සේ ඒක පේන්නේ නැහැ. අපිටත් අපේ දරුවල් තියෙන ආදරය අල්ලමුකද දරුවල් නැහැ. අන්නේ ඒ පාහර ගතිය තියෙන තාක්කල් අපි කුලී හේවායෝ අපි අපේ දරුවට මෙහෙමයි අල්ලපුගේ දරුවට මෙහෙමයි. පුත්‍ර ඥානසනේ ඒවම්පි සබ්බ භූතේසු. මාතාය තනියම් පුතං ආයුසායක පුත්තු මණ්ඩලගේ ඒවම්පි සබ්බ භූතේසු. සීල සත්‍යයන් කෙරේ යාවනම් අමාමෑණී බුදු පියාණන් වහන්සේ. අපිට බෑනේ ඒක. හැබැයි යම් ප්‍රමාණයකට අපි අපේ පවුල ලොකු කරමින් ඉන්නවා. ඔක්කොමලා වගේ මේ නම්මඩාල්. අපේ කට්ටිය, අපේ කම්පැනි කියන්නේ යනවනම් ටික ටික ටික ටික වැඩෙනවා. ඒක නිසා මේ අපි ඉන්න තැන නරකම තැනකුත් නෙවෙයි හොඳම තැනකුත් නෙවෙයි අපි ඉන්නේ ප්‍රවර්ධනයක් වෙමින් අපි ඉන්නේ පරිණාමයක් වෙමින් අපි බලන්න ඕනේ පරිණාමයට කැමති කට්ටිය පුළුවන් තරම් මේ කහචරේ වශයෙන් තියාගෙන ඒ පරිණාමයට ඉඩ දෙන්න. ඒ පරිණාමයට ඉඩ දෙනවා කියන්නේ නොදන්නා ශේෂ්ත්‍රයකට හැඩ ගැහිීමේ හැකියාව. නොදන්නා ශේෂ්ත්‍රයක තියෙන සාධරකම්. ඒක බයයි කෙලස් තියෙන කෙනා. එයාට ඒක බයක් බීතිකාවක්. ඒක ශ්‍රද්ධාව නැතිකම කියන්නේ. අනේ වෙලා. මෙල්බන් වලට අපි මේ කියන්නේ අපේ වෙලාව ඉවරයක නෙන්නේ. මේ කවුද ප්‍රශ්නේ ආපේ එක නෑ කටහඬ අල්ලන්න බැරි වුණා. අලුත් බලස්තන ආ එහෙනම් ඉතින් ප්‍රශ්නේ නෑ. ප්‍රශාන් ප්‍රශාන්ති. ප්‍රශාන්. ප්‍රශ්නේ අතෝලිට හැබැයි මේ දැන් මේ මුදට වැඩි ඉස්සරගෙන යනවා. පුරුෂයෙක් තියලා එන ගහන්න ඕන. <laughs> දැන් යන්නේ ගෑවිලා වීලු ගන්න. මං ගේන්න මාත් ගේන්න මේ දවස්වල යකඩ වැඩ කරන්නේ අපි. මං හදාගෙන ඉන්නම් හොඳ කට්ටක්. අපි අපි ලී වැඩ අයින් කරලා එමෙට එමෙට යකඩ වැඩ වලට යමින් යන්නේ. ලී කුරුසෙට තියලා යකඩ ඇනින් ගන්න. එහෙනම් අපි මෙතන නතර වෙනවා චිත්ත. මම කියන්නේ තියෙන දෙයක් මම. හොඳයි එහෙනම් අපි මෙතන